එහෙමනම් හැමදිනාටම පෙරවන් සරණයි හැමදිනාමත් මේ තමන්ම ගෞරවයෙන් අද දවසේදී පිළිගන්නවා අපි සතියේ දිනයනි ලංකා වේලාවෙන් සවස් 3 මාර්ට පවත්වන ධර්ම සාකච්ඡාවට අද සතියේ අඟහරුවාදා දවසේ අද දවසේදී සූත්‍ර දේශනාවක් අපිට අපේ මහාචාර්ය කොබ්බලගේ මහත්මාම ටික දිනකට පෙර යෝජනා කරා යමක සූත්‍රය. ඉතින් අපි අද එතුමා සම්බන්ධ නැහැ කියලා හිතලා ඒ සූත්‍රය ගන්න නැහැ කියලා හිතන් හිටියේ. නමුත් එතුමා දැන් අද සම්බන්ධ වෙලා තිනවා ඒ වගේම හොඳයි එහෙනම් අද දවසේදී අපිට ඒ ආසනාව තියෙනවා ප්‍රොෆෙසර් කොබ්බලගේ සමග මේලයි වැඩවසරන් දිසිටනා මේ පූජ්‍යපාද අනුමදස්සි ස්වාමීන් වහන්සේ ඉතින් උන්වහන්සේ අපි අද දවසේදී තමත්ම ගෞරවයෙන් নমස්කාර පූර්වක පිළිගන්නවා මේ ධම්සභා මණ්ඩපයේ. ඉතින් ප්‍රථම වතාවට උන්වහන්සේ අපිත් සමග එකතු වෙන්නේ. ඉතින් හරිම වාසනාවක් අපිට ඒක උන්වහන්සේ මින් ඉදිරි දවසේ කවදා හෝ සම්බන්ධ කරගෙන අපිට බලාපොරොත්තු තිබුණා මේ කෝකලි මහත්මයා අපිට මතක් කරලා තිබුණා ඉන්සාද මේ අහම්බෙන් ලැබිච්ච අවස්ථාව ඉතාමත් මගේ කරන අපේ හැමතුනේ ස්වයන් වහන්සේ අපි සාමාන්‍ය පටන් ගන්න ඉරා විනාඩි 20ක් පරක් වෙලා ඒ නිසා මම තාම කෙටියෙන් හැඳින්වීම කළේ මම ඊටම ගෞරවයෙන් ඔබ වහන්සේට මෙන්න ස්වයන් වහන්සේ අපිට එහෙමනම් ඒ යමක සූත්‍රය අපිට පහදා දෙන්න අපේ හැමතුනේ තිරුවන් සරණයි. තිරුවන් සරණයි. සංගතනේ කාය තුනේ තේරල වර්ගයේ යමක සූත්‍රයේ යමක කියන ස්වාමීන් වහන්සේට නිත්‍ය දෘෂ්ටියක් ඇති වෙනවා. ඒ දෘෂ්ටිය තමයි රහතන් වහන්සේ මරණින් මතු උපදින්නේ නැහැ කියන එක. එතකොට භික්ෂුන් වහන්සේලා මේ යමක ස්වාමීන් වහන්සේට කියනවා ඕක බුදුන් වහන්සේට අමුතු දේශනා කියලා කාගන් වහන්සේ මරණයන් මත උපදින්නේ නැහැ කියන කාරණාව ඔක කියන්න එපා කරදි කියලා. යමක ස්වාමීන් වහන්සේ භික්ෂුන්ට කියනවා නෑ මේක තමයි බුදුන් වහන්සේ දේශනා කරපු කාරණාව මම මේ විදිහට ගලාගෙන ඉන්නේ රහතන් වහන්සේ මරණයන් මත උපදින්නේ නැහැ කියන කාරණාව තමයි මම දන්න කාරණාව කියලා ඒ අනිත් භික්ෂුන් වහන්සේලාට කියනවා. දැන් මෙතනදී අපි කල්පනා කරලා බැලුවොත් සාමාන්‍යයෙන් අද බොහෝ අය දන්න කාරණාව තමයි රහතන් වහන්සේ මරණින් මතු උපදින්නේ නැහැ කියන කාරණාව. එතකොට එහෙනම් මේක පාපී දෘෂ්ටියක් හැටියට විසුණු වහන්සේලා ඒ අවස්ථාවේදී ප්‍රකාශ කරා. මේක ඇත්තටම තේරුම් ගන්න හරියට අමාරු වෙලා තියෙන්නේ මේ ධර්මය නියමාකාරයෙන්ම තේරුම් නොගැනීම නිසාමයි. මේ තේරු දේශනාව අවසන් වෙනකොට තේරුම් ගන්න පුළුවන් වෙයි සැබෑවටම මේ මොකද්ද මේ මේ කියපු කාරණාවත් එක්ක රහතන් වහන්සේ මරණින් මතු උපදින්නේ නැහැ කියන කාරණාව වැරදි කියන එක සම්බන්ධයි. ඊට පස්සේ මේ භික්ෂුන් වහන්සේලා සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා මෙන්න මේ වික්ෂයට මේ පාපී දෘෂ්ටියක් තියෙනවා. රහතන් වහන්සේ මරණින් මත්තේ උපදින්නේ නැහැ කියන දෘෂ්ටිය. ඉතින් මේක නැති කරන්න කියලා සාරිපුත් සානාපුර කියවට පස්සේ සාරිපුත් ස්වාමීන් වහන්සේ මේ යමක ස්වාමීන් වහන්සේ කතා කරලා යමක ස්වාමීන් වහන්සේට මේ කින් අහනවා ඔබට මෙවැනි දෘෂ්ටියක් තියෙනවද කියලා. ඒකට කියනවා රහතන් වහන්සේ මරණින් මත්තේ උපදින්නේ නැහැ කියන එක දෘෂ්ටියක් ඒක මම මම ටික තියෙනවා කියලා කියනවා. ඊට පස්සේ සාරික සන්නස්සේ යමක සන්නස්සකින් ප්‍රශ්න ටිකක් අහනවා. මොකක්ද අහන්නේ? යමක මේ රූපය නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි කියන. යමක් අනිත්‍ය නම් ඒක දුකයි සැපයි. ඒක දුකයි. යමක් අනිත්‍ය නම් දුක නම් මම කියලා ගන්න මම කියලා ගන්න මගේ කියලා ගැනීම සුදුසුද කියලා අහනවා. එහෙම නෙමෙයි සුදුසු නෑ කියලා. ඊට පස්සේ අහපව අහනවා වේදනාව නිත්‍යද අනිත්‍යද කියලා. වේදනාව අනිත්‍යයි කියලා. යමක් අනිත්‍ය නේද නිත්‍යං සම්දුක්ඛං. යමක් අනිත්‍ය නම් ඒ දෙකේ දුකයි. දුක දුකට දහන දුකයි කියලා. යමක් අනිත්‍ය නම් දුක නම් ඒක මම මගේ මට අයිති කියලා ගැනීම සුදුසු තමයි. සුදුසු නෑ කියලා මේ විදිහට අනුපාදවලට අහනවා. ඊට පස්සේ යමක ස්වාමීන් වහන්සේ ඒ ප්‍රශ්න ටික ඇහුවට පස්සේ යමක ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා රූපය අනිත්‍යයි ඒ වගේම අනිත්‍ය වේද දුකයි එමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවය වෙනවා ඒක මම මගේ මටයි කියලා කියන සුසු නැහැ කියලා ඊළඟට ආයි සාරිපුත්‍රයන්වන්සේ අහනවා යමක් අනිත්‍ය නම් දුක නම් අන්නේ ඒක නිරුද්ධ ස්වභාවය නිරෝධ ධර්මයක් යමක් අනිත්‍ය නම් දුක නම් ඒක නිරෝධ ධර්මයේ නිස්සයි මේ ප්‍රශ්න ටික අහනකොට දැන් සාමාන්‍යයෙන් අපි නිකන් වචනයකට උත්තර දෙනවා වගේ නෙමෙයි. මේ ප්‍රශ්න ටික අහනකොට මේක තේරුම් අරගෙන තමයි උත්තර දෙන්නේ. පංච පාදමස්කන්ධය කියන්නේ මොකක්ද කියන කාරණාවත් වටහාගෙන තමයි උත්තර දෙන්නේ නිකන් කට වචන උත්තර දීමක් නෙමෙයි. ඊට පස්සේ සාරිපුත්‍රයන්සේ යමක සාන්නසෙන් අහනවා රූපය කියන්නේ රහතන් වහන්සේට නෑ කියලා. වේදනාව කියන්නේ රහතන් වහන්සේට ඒත් නෑ කියලා. ඊළඟට සංඥා සංස්කාරේ විඥානිකට හතන් වහන්සේ ඒත් නෑ ඊළඟට කරනවා රූපයෙන් වෙන්න හතන් වහන්සේ හතන් වහන්සේ රූපයෙන් වෙන්න කියනවා ඒත් නෑ කියන වේදනාවෙන් වෙන්නට ඒත් නෑ කියන සංඥාවෙන් වෙන්නට සංස්කාරයෙන් වෙන්නට විඥාණයෙන් වෙන්නට ඒත් නෑ කියන ඊළඟ අනම මේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන පහටම දර හතන් වහන්සේ කියනවා ඒත් නෑ කියන එහෙනම් මේ පහෙම වෙන්නට කියලා තමයි ඒත් නෑ කියලා එතකොට දැන් එහෙම නැහැ කියලා උත්තර දුන්නේ අර මූලිකව අහපු ප්‍රශ්නවලට හරියාකාරයෙන්ම මේ ලබක ස්වාමීන් වහන්සේ තේරුම් ගන්න තමයි ඒක උත්තර දුන්නේ. රූපය අනිත්‍යයි දුකයි අනාත්මයි වේදනා සංඥා සංකාර විඥාන මේ පහම අනිත්‍යයි යමක් අනිත්‍ය දුකයි ඒක මම කියලා ගැනීම සුළුසු නෑ. ඒ වගේ මේ අනිත්‍ය දුක්ඛේ නිරෝධ ධර්මයේ යුක්තයි. ඊට පස්සේ දැන් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්න ටික අහලා ඉවරනට පස්සේ රහතන් වහන්සේ පංචපාදන ස්කන්ධය රූප වේදනා සංඥා සංකාර විඥාන දැක්කන් කියන්නේ විදිහට මේක වෙනින් වශයෙන් තමයි වැටෙමින්වත් රහතන් වහන්සේ කියලා කියන්න බෑ කියලා කිව්වා. එහෙම අහුවට පස්සේ සාරිපුත්‍ර සම්බන්ධ ලක්ෂණයක් තියෙනවා. මොකද්ද කියන්නේ? විත්ත ධම්මිකේම අනුකලපියමා. සත්‍යතෝ චේතතෝ විත්ත ධම්මිකේම අනුකලපියමා. ස්ථීර වශයෙන්ම සත්‍ය වශයෙන්ම විත්ත දැකීම රහතන් වහන්සේ නොලැබෙන කල්හි රහතන් වහන්සේ මරණින් මතු ඉන්නවද කියන මරණින් මතු නැහැ කියන කාරණාව ගැලපෙනවද කියලා අහනවා. ගැලපෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඒක යමක ස්වාමීන් වහන්සේට තිබුත සත්‍ය තමයි යමක ස්වාමීන් වහන්සේ දරන් හිටපු ක්‍රමය තමයි රහතන් වහන්සේ මරණින් මතු උපදින්නේ නැහැ කියන්නේ. එතකොට මේ ප්‍රශ්න ටික අහලා ඉවරනාට පස්සේ යමක ස්වාමීන් වහන්සේගෙන් අහුවාම මේ රහතන් වහන්සේ කියන්නේ මේ ඉතින් එක අරගෙන වෙන්නේ වශයෙන් පනෝලා මේ වෙන්නේ වශයෙන්ද මේක රහතන් වහන්සේ කියන්නේ නැත්නම් මේක එකටද මේ මේකටම නැහැ කියලා උත්තර දුන්නට පස්සේ කිප්ප ධම්මිකයෝ අනුමලක් දීපා. මේ පිට දෙහෙම එහෙම ලැබෙන කල්ලි රහතන් වහන්සේ මරණින් මත්තේ උපදින්නේ නැහැ කියන කාරණාව ගැලපෙනවා දහනවා. නැහැ කියලා. ඊළඟට මේක අහලා ඉවරලා සාරිපුත්‍ර සම්මාසේ ආයහනවා දැන් ඔබෙන් කවුරු හරි ඇහුවොත් රහතන් වහන්සේ මරණින් මත්තේ උපදින්නේ නැද්ද නැත්නම් ඇත්තරම මේ ප්‍රශ්නෙට අර හතර කොන් කියන අව්‍යාකට ප්‍රශ්න හතරක් එක්ක තමයි සම්බන්ධ වෙන්නේ මොකද දැන් රහතන් වහන්සේ කියලා ලෝකෙ හිතන් ඉන්න يعني හැමෝම හිතන් ඉන්න න්‍යායත් එක්ක මේ ප්‍රශ්න හතරෙන් ඉස්සර තමයි රහතන් වහන්සේ අපේ ඕනෙක් තමයි ලෝකයක් දකින්නේ. ඒක රහතන් වහන්සේ මරණින්මත් ඉන්නවා. නැත්නම් මරණින්මත් නැහැ. නැත්නම් මරණිමත් ඉන්නවයි නෑ නැත්නම් මරණිමත් ඉන්නෙත් නෑ නැත්නම් සම්මේ හතරෙන් එකකට තමයි වැටෙනවා කියලා ලෝකේ හිතන්නේ මොකද අර අනුරාධ සූත්‍රයේ තුලත් අනුරාධ ස්වාමීන් වහන්සේගෙන් ඒක පරිභාජකින් ඇහුවට පස්සේ තාතන් වහන්සේ මරණිමත් උපදිනවා කියලා බුදුන් වහන්සේ පනවන්නේ කියලා පස්සේ ඒකෙන් නෙමෙයි කියන්නේ උපදින්නේ නැහැ කියලා කියන්නේ මොකටද ඒකක් නෙමෙයි කියන්නේ එහෙනම් උපදිනවා උපදින්නේ නැහැ කියලා කියන්නේ මොකටද ඒකක් නෙමෙයි කියන්නේ උපදින්නෙත් නෑ නැත්තිත් නෑ කියලා දොස් කියනවා එකක් නෙමෙයි කියන්නේ ඊට පස්සේ එහෙම වැඩ මොකක් පනවන්නේ කියලා අහනවා. ඔය හතරෙන් වෙන්නේ පනවන්නේ කියලා. අනුබුදුරජාණන් වහන්සේ අර පරිබ්බාග කියන්නේ. එහෙම කිව්වට පස්සේ අර පරිබ්බාගට චෝදනා කරනවා. මේ භික්ෂුව එක්ක අලුත මහණෙක් කෙනෙක් නැත්නම් අවියක් කෙනෙක්. ඒක සාධාරණයි ඒක අන්තර හේතුව මේ හතරෙන් තොරව ලෝකේ රතන් වහන්සේ පනවනවා නම් ඔය හතරෙන් ඉන්න පනවන්න බෑ. ඒක රතන් වහන්සේ මරණ මත පදිනවා කියන්නේ නැත්නම් නෑ කියන්නේ නැත්නම් පදිනවා උපදින්නේ නැත්නම් උපදින්නේ නැත්නම් කියන්නේ. එයාට මේ ස්වාමීන් වහන්සේට ප්‍රශ්නයක් කළා බුදුරණවහන්සේ ඇවිල්ලා අහනවා. ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නයක් කරගෙන ඉන්නවා මම මෙහෙම උත්තර දෙන්න මේක බුදුරණවහන්සේගේ දහමට ගැලපෙනවද කියලා. ඊට පස්සේ බුදුරණවහන්සේ අර සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ යමක ස්වාමීන් වහන්සේගෙන් අහපු ඒ ප්‍රශ්නික අහනවා. ප්‍රශ්නික අහලා කියනවා දිට්ඨ ධම්ම කියලා අනුපලබ්ධ වෙනවා. දිට්ඨ ධම්මෙට ලැබෙන කල්හි ඔබ ආතන් වහන්සේ මරණින් පස්සේ මේ ඉන්නවද නැත්නම් නැත්නම් මේ කාරණා හතරෙන් නිව පණවනවා කියන්නේ කොහොමද කියලා. එතකොට ඒකමත් වෙන්ව හරි පනව ගැනීමක් තියෙනවා. මේ වෙන්ව හරි පනව ගැනීමක්. ඒක වෙන්ව පනවනවා කියන්නේ කොහොමද කියලා අහනවා. ඊළඟට කියනවා ඒක වැඩ කර්ම වැඩි කියලා බුදුන් වහන්සේට අම්බාස්මනවා කියනවා. එතකොට එහෙනම් මේ හතරෙන් තමයි මේ ලෝකේ පනවන්න තම පනවන්න තියෙන්නේ. නමුත් මේ අතරින් වෙන්න පනවනවා කියනවා එකක් වැරදි. එහෙම පැනවීමක් නෑ. මොකද අපි මේ ලෝකේ හොයන්නේ හැම මොහොතකම නිවනක් හොයන්නේ, නිරෝධයක් හොයන්නේ තියෙනවා කියලා ගත්ත ලෝකෙන් අයින් වෙන්න. තියෙනවා කියලා ගත්ත ලෝකෙන් අයින් වෙන්න තමයි නිවනක් හොයන්නේ. ඒ නිසා තමයි අපට රහතන් වහන්සේ මරණින් මතු නැහැ කියන කාරණාවට යන්නේ. ඇයි අපි දුකක් විඳිනවා, විඳින දුක නැති වෙනවා නිවන් දැක්කට පස්සේ. මම විඳින දුක නිවන් දැක්කම නැති වෙනවා. ඔය කාරණාව තමයි දැන් අපි සාමාන්‍යයෙන් කෙනෙක් හිතනවා මම ඔය දෘෂ්ටි හතරේ නැහැ කියලා. මේ දෘෂ්ටි හතරම නැහැ කියලා කෙනෙක් හිතන්න පුළුවන්. නමුත් සබහවටම දෘෂ්ටි හතර තමයි අහනවා මරණින් මොකක්ද නැත්ද කියන ඒ කාරණාව සම්පූර්ණ කියන්නේ මොකටද මේවත් එක්ක මොකදකට හේතුව අපි තුල සහතන් වහන්සේ කියන කාරණාව සම්බන්ධයෙන් තියෙන්නේ අ දෘෂ්ටිය නිවන සම්බන්ධ මොකද කරේට ඒක වෙනවා පැහැදිලි කරනවා ඒක වෙනකම්ම තියෙන්නේ දෘෂ්ටියක් නිවන සම්බන්ධ. මොකද නිවනක් කියලා දකින්නම තියෙන දෙයක් තියෙනවා. ඒ නිසා තමයි රහතන් වහන්සේ මරණය මත උපදින්නේ නැහැ කියන කාරණාවට යන්නේ. ඒ වගේම තමයි රහතන් වහන්සේ ගැන දීතු දෙහැරීම රහතන් වහන්සේ ඉන්නවා කියලා ගත්ත රහතන් වහන්සේට පණවන්න යන්නේ. දැන් අපි අපේ රහතන් වහන්සේ රහත් වෙච්ච කෙනා අපට ඉන්නවා පේනවා. එතකොට ඉන්නම පේන රහතන් වහන්සේ පණවන්න යනවා. කර්මේ පාඩ දෙනවා නැත්නම් කර්මේ පාඩ දෙන්නේ නැහැ. නැත්නම් මේ රහතන් වහන්සේ කියලා පණවන්න යන්නේ අපි රහතන් වහන්සේ කියන්නේ කවුද කියන ආකාරය නොදන්නාකම නිසාමයි. ඒ නොදන්නාකම තමයි සාරිත් නිකායතද යමක ස්වාමීන් වහන්සේට අම්බඩ ස්වාමීන් වහන්සේට තිබුණේ. එතකොට ධම්මයට නැත්තම් මේ සත්‍ය ස්වභාවය වටහාගෙන සත්‍ය ස්වභාවය අධ්‍යයනය තිබුණේ නැහැ. ඊට පස්සේ අමුක ස්වාමීන් වහන්සේ මේ මේ සාකච්ඡාව ඉවරනට පස්සේ යමක ස්වාමීන් වහන්සේ සෝතාපන්නත් වෙනවා ඊළඟට සායිබුදුන් සාරිපුත් ස්වාමීන් වහන්සේ යමක ස්වාමීන් වහන්සේ අහනවා ඔබෙන් කවුරු මෙතන අහුවොත් මොකද දෙන උත්තරේ අර විදිහටම උත්තරේ කියනවා ඒ කියන්නේ සාරිපුත් ස්වාමීන් වහන්සේ යම් විදිහකට ප්‍රශ්න අහුවද ඒ රූපේ නිකලමිටද අනිත්‍ය තමයි අනිත්‍ය අනිත්‍ය නම් එක දුක සැපද දුකයි මෙන්න මේ කාරණා පංච ප්‍රාප්තන ගැන මහලා යමක් අනිත්‍යන දුකන මේක නිරෝධාරණයෙන් යුක්තයි කියලා මෙන්න මේ උත්තරේ දෙන්නේ කියලා යමක ස්වාමීන් වහන්සේ සාරිපුත් සාමණේරට කියනවා ඒක. ඒකට එහෙම කියන්නේ හේතුනේ සාරිපුත් ස්වාමීන් වහන්සේ පහදලා දුන්න විදිහට යමක ස්වාමීන් වහන්සේ මේ රහතන් වහන්සේ කියන්නේ කුමක්ද කියන කාරණාව තේරුම් ගත්තා. ඊට පස්සේ සාරිපුත් ස්වාමීන් තවත් දේශන මේක තවත් කාරණාවක් උපමාවක් එක්ක පැහැදිලි කරනවා. වදකේ උපමා කරගෙන යම් කිසි කෙනෙකුට වෙනවා හොඳ සිටුවරේ ධනවතෙක් මරන්නට. කියන්නේ එයාට ආරක්ෂාවක් තියෙනවා රටවරණිකුත් තියෙනවා. නමුත් මෙයා මරන්න කැමැත්තක් මෙයාට මොනවා හරි එකට ඕන වෙනවා. ඊළඟට මෙයාට ලං වෙන්න බෑ මරන්න. මෙයා මොකද කරන්නේ? මරන්න ලං වෙන්න කලින් දැන් එයාගේ චේතනාව මරන්න. යනවා මේ ළඟට සේවකයෙක් හැටියට. සේවකයට ඉගෙන සේවය කරනවා. හොඳට සේවය කරනවා. හිත දිනා ගන්නවා. හිත දිනාගෙන හොඳට සේවය කරමින් ඉඳලා ඊට පස්සේ අරයා හිත දිනා ගැනීමත් හොඳට හිත දිනාගත්තට පස්සේ එයා නොදන්න අවස්ථාවකම මරලා දානවා. එයා කාර්යය කරගන්නවා. අන්නේ වගේ ඉස්තර කරන කාර්යපසන්නතුනේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහව වදතිය කියලා. ඒතර ලතර කාරණාවක් ඉස්මතු කරනවා අර සිටවරයා තමන් ළඟට සේවකයෙක් ඇටියට එනකොට එයා වදකිච්චල දැක්කද? වදකිච්චල දැක්කේ නැහැ. නමුත් සේවය කරන්න ආවේ. ඒ වගේම තමන් හොඳට සේවය කරනකොට ප්‍රති දිනා ගන්නකොට වදකිච්චල දැක්කද? ඒත් වදකිච්චල දැක්කේ නැහැ. නමුත් ඒ වදකමයි. ඊට පස්සේ එයා මරණ වෙලාවේ දැක්කේ නැහැ වදකිච්චල. නමුත් ඒ වදකමයි. ආවෙත් වදකියා. හොඳින් සේවය කරත් වදකියා. මරණ අවස්ථාවේ වදකියා. මෙන්න මේ වගේ පංච ප්‍රවස්සන්දේ කියලා සාරිපුත්‍රයන් වහන්සේ නියමක ස්වාමීන් වහන්සේට විස්තර කරනවා. එතකොට අපි පදකයක් බව අපි පංචමාස්කන්ධය ගැන දන්නේ නැහැ. පංචමාස්කන්ධය ගැන අදකයක් බව දන්නේ නැත්නම් පංචමාස්කන්ධය කියන කාරණාවත් සකස් වෙන ආකාර නොදන්නාකම නිසා. පංචපාදනස්කන්ධයේ සකස් වෙන ආකාරය හරියට දන්නවනම් අන්න ඒ සකස් වීමත් එක්ක එයාට අහු වෙනවා මොකද්ද? විඥානං සම්මුතිය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං කියන මේ ආර්ය සත්‍ය හතරම වෙනවා. එයා දකිනවා දුක කියන්නේ සත්‍යයක්. හැබැයි දුක සත්‍යක් වෙනවා සමුදේ සත්‍යයක්. ඒ වගේම දුක්ඛ නිරෝධයේ සත්‍යයක් මේ අවිද්‍යාව පදනම මුල් කරගෙන සත්‍යෙ දැකීමේ පදනම මුල් කරගෙන සකස් වීම තමයි පැවැත්ම මේ සකස් අවිද්‍යාව පදනම මුල් කරන් සකස් නොවීමයි දුක්ඛ නිරෝධය කියලා ඒක සත්‍ය වශයෙන් දකින්න මේ දකින්න වැඩ පිළිවෙල මේ සත්‍ය දකින්න මාර්ගය තමයි දුක්ඛ වේද මාර්ගය කියලා සත්‍ය වශයෙන්ම ඔහු අත්දකිනවා. මෙන්න මේක අත්දැකීමත් එක්ක තමයි මේ පංච උපාදානස්කන්ධය කියන කාරණාව අත්දකින්නේ. අපි නැත්තම් පංච උපාදානස්කන්ධය කියලා අපි මූලිකව තේරුම් ගන්නේ කියන දෙයක් දැන් අපි ඒකට මම පුංචි කාරණාවක් කියන්නම්. දැන් අපි දන්නවා අපට සද්ධාව මුල් කරගෙන මේ සතර යන්නේ කියන භයානකත්වයේ මේ දුකක් කියන්නේ මේකෙන් නිදහස් වෙන්න ඕන මේ ජරාවම දුකෙන් ඉක්මෙන්න ඕන මේක මේක නික්මෙන්න රහත් වේවි කියලා අපි දන්නවා එතකොට ඒක දන්නේ බුදුන්වහන්සේ කියව කාරණාවත් එක්ක අපට යම් කිසි දුකක් වැටෙන නිසා දැන් අපට අර සතර බවත් එක්ක මේ කාරණා එනකොට අපට කැමැත්තක් ඇති වෙන මේ දුක නැති කරන්න එතකොට අපි හේතු නිසා මොකද කරන්නේ දුක නැති කිරීම පිණිස යමක් හොයනවා ඒක ධර්මේ නාමයෙන් හොයනවා. ඒතකොට ධර්මයේ කියලා දුන්න වචන ටිකක් ඔස්සේ අපි ඒ දේ ගන්න ඒ දේ කරා යන්න අපි හොයනවා. හැබැයි අපි මේ හොයන දේ තුළ අපි මේ ලෝකයේ තියනවා කියලා අරගෙන තියෙන ලෝකේ කරදරයක් දුකක් කියලා හිතාගෙන මේ ලෝකේ මට එපා මට නිවන ඕන කියලා හිතාගෙන ඉද දෙයක් හොයන වැඩ පිළිවෙලක් කරන්නේ. බුදුරණාහි කියනවා දෙන්නේ මේ ජීවිතයේ පවතින වැඩපිළිවෙල නැත්නම් අපි සසර යන වැඩපිළිවෙල නැත්නම් මේ ලෝකේ සකස් වෙන වැඩපිළිවෙල අධ්‍යක්ීම තමයි. ඒ කියන්නේ මේ ආයතන හය ඔස්සේ පටිච්චසමුප්පාද ක්‍රියාවලිය සකස් වෙනකොට මේ දුක සකස් වෙන එක අධ්‍යක්ීමයි ධර්මයේ දැකීම. එතකොට අපි අර ජීවිත ප්‍රවණයි කියලා අප්‍රකාරගෙන අපි ඒකට යන්න උත්සාහ කරනවා. නමුත් සැබෑවටම නිවන ප්‍රෝණය කියලා හිතාගෙන ගන්න ඕනේ නෙමෙයි. අපි මේ ලෝකයේ ඉතිර ඉනාසහ නොදැක නිසා අපි යමක් කරනවා. අපි මේ ආයතනවලේ සිදුවන මේ ක්‍රියාවන්ගේ ඒකයි දැක්කම. එතකොට තමයි දුක් දැක්කේ. දුක් හට ගැනීම දැක්කේ. එතකොට දුක හටගන්නේ මෙන්න මේ පදනම නිසා කියලා කියනවා. ඒ පදනම නැත්තම් දුක හටගන්නේ කියලා දකිනවා. දුක් නිරෝධය. ඒ වැඩපිළි කියන මාර්ගය කියලා කියනවා. එන්නේ ආර්ය ආර්යසත්‍ය හතර ඉඳන් නුවණ යට හට ගන්නවා. එතකොට සෝතපාණිනවා කියලා කියන්නේ මේ ආර්ය සත්‍ය හතර කියන හට ගන්න සත්‍ය ඥාන. අපි සාමාන්‍යයෙන් දුකක් කියලා තේරෙන්නේ මේ මගේ දුක අපි ඉස්සල්ලාම තේරුම් ගන්න මට මට මට ලැබුණ දෙක. අපි මේ අනිත්‍යසා සං දුක් තමයි සංස්කාර දුක්ඛය කියන කාරණාවට අහු වෙන්නේ. ඒක නොවෙන්නේ මොකද ඒක මොකද තේරුම් ගැනීම එක්කමයි දුක සබස්තන ස්වභාවය අහු වෙන්නේ. ඒ වගේම තමයි දැන් සමාතන වහන්සේ මරණපත් ඉන්නවද නැත්නම් කියන්නේ තමයි අරහත්ය කියන කාරණාව දැක්කේ මේ තියෙන දුකින් නැතිවීමක් නේ. එනේ තියෙන දුක නැතිවීමක් කියන දකින දේත් එක්ක මේ රහතන් වහන්සේ මරණින් මත්තේ නැහැ කියන දෙයට යන්නේ. තියෙන දුක නැතිවෙනවා කියලා ගැනීමත් එක්ක රහතන් වහන්සේ මරණින් මත්තේ නැහැ කියන කාරණාවට යන්නේ. හැබැයි මේ දුක මෙන්න මේ හේතු නිසා සකස් වෙන්නේ කියලා කාරණාව අත්දකිනවා නම් එතකොට මොකද වෙන්නේ? අන්න යාතම තියෙන දුකක් හෝ නැති දුකක් කියන කතාව නැතිලා ගිහිල්ලා එහෙමයි දුක සකස් වෙන්නේ මේ සකස් වීම මේ ස්වභාවය තමයි හේතු නැතිවීමෙන් මේක සකස් වෙන්නේ නැහැ කියලා ඒ නිය ඇඩ්ජස්ට් කරනකට පස්සේ මේ රහතන් වහන්සේ මරණින්මත් ඉන්නවද නැද්ද කියන කතාව එයාට අදාළ වෙන්නේ නැහැ. ඒ ප්‍රශ්නේ යාට නැති කියලා යනවා. එතකොට මේ ප්‍රශ්නේ නැතිවීමත් එක්ක එයාට දැන් ලෝකයේට අපි මේ ස්වභාවය තේරුම් ගත්ත කෙනාට අහපව විස්තර කරන නෝත්‍යම රහතන් වහන්සේ කියන්නේ මොකද්ද කියලා. එයාට මේ හේතුඵල න්‍යාය තේරුම් ගන්න විදිහට වැඩ පිළිලක්ව විස්තර කරන්න යුත්තේ. එයාට මේ හේතුඵල න්‍යාය නුවරට අහු වුණාට පස්සේ අන්න එයාට මේ ප්‍රශ්නේ තියලා යනවා. එතකම් මේ ලෝකයේ අපි හැමෝම ඉන්නේ තියෙන තැනක ඉඳලා යන්න හොයන්නේ. අපිගේ තියෙන තැනක ඉඳලා යන්න හොයනවා කියලා කියන්නේ දැන් අපි දන්නවා අපි දැන් විවිධාකාර භාවනා ක්‍රම හෝ මොනවා හෝ ක්‍රමයකට අපිට මේ දුක නැති කරගන්න හොයනකොට අපි මේක බෙද බෙදා පොරක් කර කර බල බල අපි මෙතන දෙයක් ඇලෙන්න දෙයක් නැහැ ගැටෙන්න දෙයක් නැහැ කියලා අපි සංකල්ප වශයෙන් දෙනවා. නමුත් කොච්චර අපි සංකල්ප වශයෙන් එහෙම දුන්නත් අපිට ආධ්‍යාත්මයේ තුළ ප්‍රඥාව නොවැඩි සක්කාය සදිට්ඨිය හැදෙන්නේ නැතිව අපිට මේ දුකින් නිදහස් වෙන්න බැහැ. මුංචි උදාහරණයක් එකට මට පැහැදිලි කරන්න පුළුවන් කම මේ විදිහට. දැන් අපි හිතමු මේ සාමාන්‍යයෙන් ගොඩනැගිල්ල තියෙනවා. මේ ගොඩනැගිල්ල දැන් අපි දැන් අපි සාමාන්‍ය කරන ක්‍රමයට අපි බලනවා මේ ගොඩනැගිල්ල බෙදලා බලනවා මේක කැඩේ. කැලියට කඩලා බලනවා මේ ගොඩනැගිල්ල කියන්නේ මොකද්ද කියලා. එතකොට අපි ගොඩනැගිල්ල කියන්නේ මොකද්ද කියලා බලනකොට අපි මේ ගොඩනැගිල්ලේ ෂේප් එක අයින් කරනවා, ලීප් එක අයින් කරනවා, පරාල ටික අයින් කරනවා, ඩබල් ටික අයින් කරනවා, වැලි ටික, කිමිස් ටික මේ ඔක්කොම කඩ කඩ කැලියවට අයින් කරලා අපි කියනවා මෙතන ගොඩනැගිල්ලක් නෙමෙයි මේකට මේ මේ ඇලෙන්න ගැටෙන දෙයක් නෙමෙයි කියලා අපි සංකල්පනාවකින් මේක තේරුම් ගන්නවා. හැබැයි අපට යම් කිසි කෙනෙක් අහුවත් අර ෂේප් ටික නැත්නම් මේ ගොඩනැගිල්ල මේ කැලි ටික මොනවද කියලා අපි හිතමු සීට් ටිකක් අයින් කරලා ඔක්කොම කුඩු කරනවා කියලා. කුඩු කරලම දානවා ඔක්කොම ටික. යම් කිසි කෙනෙක් මේ කුඩු ටික මොකද්ද කියලා උත්තරය දෙන්න මොකද්ද අර ගේ තිබිච්ච දේ. ගේ හදලා තිබිච්ච දේ. නැත්තම් ගයක් තිබ්බොත් නේ මේ ගේ හදන්න ගන්න දේ. කොච්චර මේක කඩ කඩා කුඩු කරලා කරා මේක කොටස් කර කර බැලුවත් එයා තුලින් හටගත්ත ගේ කියන සංකල්ප දිරුන්නේ. එයා සංකල්පයකින්ම කයක් නැහැ කියලා කරන්න බැහැ දුන්නේ. මේ කියන තරම් කලකිරුන්නේ අද ලෝකේ හැමෝම අර නිවන හොයන කාරණාවෙදි මෙන්න මේ ගියක් නැහැ කියන සංකල්පයක් දෙන වැඩ පිළිල තමයි තියෙන්නේ. මෙන්න මේ සංකල්පයේ තුලින්ගේ හටගන්න ආකාරය දකින්න වැඩ පිළිවෙල දකින්නේ. මෙන්න මේ ආකාරයට පංචපාදස්කන්ධ ක්‍රියාවලිය අපි හරියට අධ්‍යක්ෂොත් මේ සකස් වෙන වැඩ පිළිවෙල අන්න එයාට මේ අර රහතන් වහන්සේ මධ්‍යමත් උපදින්නේ නැහැ කියන දෘෂ්ටි දුර්වල යනවා. ඒ වගේම රහතන් වහන්සේ ගැන තියෙන ප්‍රශ්න සියල්ලක්ම දුර්වල යනවා. ඒ නිසා තමයි මේ යමක ස්වාමීන් වහන්සේ මේ මේව මෙහෙම දෘෂ්ටියක් තුළ ඉඳලා ඒ දෘෂ්ටි නැති වෙන ආකාරයට අර ප්‍රශ්න අහුවට පස්සේ ඒ ප්‍රශ්න වලට වාචිකව විතරක් නෙමෙයි දැන් අපිට සාමාන්‍යයෙන් බුදුන්වහන්සේ කිව්ව නිසා සද්ධාවෙන් අපි මේක අනිත්‍යයි කියලා කියනවා ඒ අපි අනිත්‍යයි කියලා කියන්නේ මේ අපි මේ ලෝකේ තියෙනවා කියලා ගත්ත දේ අර භෞතිකව විනාශ වෙන කාරණාවට හේතුඵල ධර්ම තේරුම් අරගෙන නෙමෙයි හේතුඵල ධර්ම තේරුම් අරගෙන නුවණින් ඉවසමින් මේ කාරණාව අත්දැකන අමෙතනදී සදාටම මේකේ මේ ප්‍රශ්නෙට උත්තරේ නැත්නම් මේ ප්‍රශ්නේ අදාළදී ප්‍රශ්නයක් බඩපත් වෙනවා බුදුරණවහන්සේ ධර්ම සාකච්ඡාව ධම් දේශනාව මේ හැම එකක්ම විමුක්ති මාර්ගයක් බඩ දේශනා කරේ ඒකයි එතකොට දැන් මේ යමක ස්වාමීන් වහන්සේ ධම නොබැට ඉඳලා වෙන දෘෂ්ටියක් තියාගෙන පාපී දෘෂ්ටියක් ඒකට පාපී දෘෂ්ටියක් කියලාම කියන්නේ මේ පාපී දෘෂ්ටියක් තියාගෙන ඉඳලා ධර්ම සාකච්ඡා යෙන්නකොට අපට මතක ඇටියට අරහත්ත්වයට දක්වාම දියුණු වෙනවා. එතකොට එවැනි ස්වභාවයකටපත් වෙන්න පුළුවන්කම ලැබෙන මේ ධම් සාකච්ඡාව නෝනින් විමසාමි ඉවසීමත් එක්ක දිනු කරගත්ත නිසා. අතෝ කටවතෙන් විතරක් උත්තරයක් දෙන්න එකක් නෙවෙයි. ඉතින් ඒ නිසා මේ දැන් අපි උදේට බලන්නට ඕනේ කල්පනා කරලා මේ තියෙන දෘෂ්ටිය නැත්නම් මේ රහතන් වහන්සේ වරණවත් වෙන්නේ නැහැ කියන දෘෂ්ටිය අපිට වාචිකව මට නැහැ කියන කල්පනාව නැත්නම් අපි සිතිවිල්ලකින් මම මේ මාතල මේක නැහැ කියන කල්පනාවක් තිබ්බට සර්වඥාතම මේ කල්පනා කරලා බැලුවොත් මාතලත් ඒ දෘෂ්ටිය තියෙනව නේද කියන කාරණාවක් අපිට හොයාගන්න පුළුවන්. අපි හරියට කල්පනා කරොත් හේතුඵල වශයෙන් අන්න එතකොට මේ රහතන් වහන්සේ ලක්ෂණින් මැත්තේ නැහැ කියන දෘෂ්ටිය අපනවක බාමින්වත් ඉන්නවද? නැත්නම් ඇත්ත ඇත්තෙත් නෑ නැත්නම් ඉන්නවද නැහැ මෙන්න මේ අවයක් අත ප්‍රශ්න හතරම ඔබට නැති වෙලා යනවා සාකච්ඡාවක් තේරුම් ගැනීමත් එක්ක ඒකයි අර බුදුරජාණන්සේ අර දාම්පති සූත්‍රයේ ප්‍රතිපදිත කරන්නේ මේ දුක්ඛ සත්‍යය කියලා අධ්‍යක්ෂණය කරන නිරෝධිය දුක්ඛ සමුදය සත්‍යය කියලා අධ්‍යක්ෂණය නිරෝධ සත්‍යය මාර්ග සත්‍යය මේ හතරෙන් එකට අධ්‍යක්ෂණය එකක් විතරක් අධ්‍යක්ෂින්නේ අපි අද අධ්‍යක්ෂින දුක මේ බුදුරණන් වහන්සේ දෙන්නතු හේතුඵල න්‍යායත් එක්ක දුක් සමුදයත් එක්ක සත්‍යය කියලා දකින එක නෙවෙයි මට ලැබෙන දුකක් තමයි අපි මේ අහුවෙන්නේ. හැබැයි මට ලැබෙන දුකක් මූලිකව තේරුම් ගන්නට ඕනේ. මොකද මේක තේරුම් ගන්න නැතුව අපිට ධහමට ඉස්සෙල්ලා වෙන්න බෑ. ඕනම කෙනෙක් ඔයලාවට ධර්මයේ තේරුම් ගන්න මේ සමන්ත මේ ලැබිච්ච දුක තේරෙන්නට ඕනේ. ඊට පස්සේ තමයි නුවර මුල් කරගෙන බුදුරණවහන්සේ දෙන්නතු විදිහට මේ ධහම ගැන කල්පනා කරනකොට එයාට මේ දුක සකස් වෙන ආකාරය හොයන්නේ. දුක සකස් වෙන ආකාරය අහුවෙච්ච තැනම ඔහු දකිනවා මේ සකස් නොවීම නිරෝධය බව. තියෙනගෙන කීම නෙමෙයි. සකස් නොවීම නිරෝධය බව, දුක නිරෝධය බව. ඒ වගේම මේ වැඩ පිළිවෙල මාර්ගය බව. ඒකත් දැක්කට පස්සේ එයාට මේ අර නැතකෝ ටික නැත්නම් මේ අවයවකට ප්‍රශ්න කියලා යනවා. ඉතින් මේ විදිහ තමයි මේ යමක සූත්‍රය තුළ මේ රහතන් වහන්සේ ගැන යමක ස්වාමීන් වහන්සේට සාරිපුත් ස්වාමීන් වහන්සේ පැහැදිලි කරපු ඉස්තරේ තියෙනවා. ඒකදී අර ධිටගමිකේ අනුපල සීමානෝ කියන කාරණාවත් ඒ වගේම මේ රහතන් වහන්සේගේ ස්වභාවය ඉස්මතු කිරීම සාමාන්‍ය කෙනාට රහතන් වහන්සේ අත්දකින න්‍යායත් සියල්ලක් මෙතන ඉස්සරහට යනවා. ඉතින් ඒ නිසා මේ සූත්‍රය තුළින් අපට ගොඩාක් හිතන්න දේවල් තියෙනවා. ඒක අපි හරියට කල්පනා කරොත් අපිට මේක තුලින් හිතන්න යමක් අහු වෙනවා. ඒක තුලින් අපට පුළුවන්කමක් ලැබෙනවා මේ පංචභාස්කන්ධ කියන කාරණාව තේරුම් ගන්නට වටහා ගන්න මේ ආයතන ක්‍රියාකාරීත්වය ප්‍රතිසම්පද වටහා ගන්න උපකාරයක් ලැබෙනවා. අර උදාහරණයක් ගොඩක් ඒකට හේතු වෙනවා. ඒකත් උපකාර කරගන්න පුළුවන්. මෙන්න මේ කාරණා ටික ඔස්සේ අපි දෘෂ්ටිකල දහම නැත්නම් මේ පංචදාස්කන්ධ පැවැත්ම නැත්නම් මේ රහතන් වහන්සේ කියන්නේ මොකද්ද කියන කාරණාව තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ. ඉතින් මෙච්චරයි මේ සූත්‍රය තුළ තියෙන්නේ. මේක තුළ තේරුම් ගන්න කාරණා තියෙනවා නම් ඒක ගැන සාකච්ඡා කරන්න පුළුවන්. නමුත් එහෙම උදා මම කියන්නේ සාදු සාදු සාදු කල්ලාන මිතුනි අපි සමන් දෙමින් සිටින්නේ පූජ්‍යපාදාලා ඔබේ අනුමදස්සී ගෞරවනීය ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලැබුවේ ධර්ම දේශනාවටයි තව සමදෙන සිටියේ දැන් අපිට උන්වහන්සේ සමග ධර්ම සාකච්ඡාවකට එළඹෙන්න පුළුවන් අපි මහාචාර්ය කෝකිලගේ මහත්මයාත් එතනම ඉන්නවා ඒ නිසා අපිට මම හිතනවා සාකච්ඡාව එතනින්ම පටන් ගමු කියලා කෝකිලගේ මහත්මයා ඔබතුමාට පුළුවන් ගෞරවනීය සම්මානසකින් ප්‍රශ්නයක් අහන්න එහෙම නැත්නම් ඔබතුමාට පුළුවන් අපිට සාකච්ඡාව යමු එකතු කරන්න කෝකිලගේ මහත්මයා කැමති විදිහට හොඳයි කොග්ගලගේ මහත්මයා මම වුණා නේද මම කතා කරන්නේ මයික් එක ඔන් වෙලා නැහැ දැන් නේ ඔව් ඔව් දෙරුවන් සරත්නායි මම මේ උත්සාහ කරනවා මේ මේ ෆෝන් එකත් එක්ක හරි අමාරුයි මේක මේ කරන්න මේවට දැන් මම හිතන්නේ ඇහෙනවා මේ මම හිතන්නේ ස්වාමීන් වහන්සේ අර යමක සූත්‍රයෙන් අපට තේරුම් කරන්න උත්සාහ කළේ ස්වාමීන් වහන්සේට ඇති වෙලා තිබුණේ පාපක දෘෂ්ටියක්, වැරදි දෘෂ්ටියක්. ඔව් නැවතත් යමක් සිද්ධ වුණාමයි ෆෝන් එකට කොබිලි මහත්මයා ස්වාමීන් වහන්සේට ඇති තිබුණේ පාපක දෘෂ්ටියක් කියන වචනේ පමණයි අපිට ආවනේ ඊට පස්සේ වුණේ නැහැ මම හිතන්නේ ඔව් මම මේ මම මේක අවස්ථාව කරගන්න අපේ මේ මේ මේ මේ සූත්‍රයේ දක්ෂණක් ඇහෙනවද? ඔව් පොඩ්ඩක් ඇදි ඇදි වගේ ඇන්නේ මේ අපේ අපේ විමුක්ති වෙන කරගෙන යන්නේ ඒකට අවස්ථාව දෙන්න. ඔව් පොඩ්ඩක් ඉන්න මේ වංජා විමුක්ති අපි කවුද මේ විමුක්ති ගෞනිසන් වාස පොඩ්ඩක් බලනවාද මේ වීඩියෝ එකක් නෙලා වගේ කියලා හිතෙනවා මට. ඒක චුට්ටක් මියුට් කරගන්න මේ මේ වීඩියෝ එක අයින් කරගන්න. තෙවන් සර්ණයි. ඔව්. සයින්වාස පොඩ්ඩක් වීඩියෝ එක අයින් කරගන්න අපේ මේ පනාගොඩ විමුජිත සයින්වාස ඒක තාම ඔන්න වෙලා කියලා හිතනවා. මම ඔබ ඔබ වහන්සේ ලයින් එක කට් කරලා නැවත ගන්නද සාන්නවද? විමුල් ජෝති හැමදුන්නේ. එතකොට බලමු ඈ. හොඳයි. හොඳයි කුබේරු මහත්මයා ඔබතුමාට පුළුවන් නැවත කතා කරන්න. ඔව්. ඒගොන් සරණයි මේ දැන් මෙතන අපි ගොඩාක් අයට ඉන්න මතයක්. මේ රහතන් වහන්සේ පිළිගන්නට අවශ්‍යතාවත්තේ මොකුත් නැති වෙනවා කියන එක. ඉතින් ඒක අපි අර විස්තර කර නමදස්සේ ස්වාමීනාන්තේ මම හිතන්නේ බොහොම පැහැදිලිව ඒ ටික විස්තර කළා රාග්‍යාකృత ප්‍රශ්න හතරෙන් එකක් නේද මේක තියෙන එක. ඒ මෙතන මට පැහැදිලි වුණේ මේ කියන්නේ මට නිකම්ම ආපු අදහස තමයි මේ. රහත් වෙනකොට අර පුද්ගල සංඥාවක් තිබුණා නම් ඒක ඇති වෙන කියන හේතු ඔක්කොම එතනින් අයින් වෙනවා මොකද අවිද්‍යාව දුරු නිසා පංච උපාදානස්කන්ධය නිසාම යම් කිසි පුද්ගල හැඟීමක් පණවන්න තියනවා නම් එතකොට එතනින් පස්සේ රහතන් වහන්සේ මොන වගේද රහතන් වහන්සේට මොනවද වෙන්නේ කියන ප්‍රශ්න යෙදෙන්නේ වගේ එකක්. මොකද අපි අහන්න පුරුදු වෙලා තියෙනවා එතකොට රහතන් වහන්සේ වයසට ගියේ නැද්ද, ලෙඩුනේ නැද්ද, අපි සෞජ්‍යයට ආයතන පාවිච්චි කළේ නැද්ද, සපාවිච්චි කළේ නැද්ද, කලා එතන තිබුණ නැද්ද කියවත් කියන වගේ ගැටලු එනවා. ඒක මේ ටික ඔක්කොම මට හිතෙන්නේ අර අර කියන මතයට සම්බන්ධයි කියලා. ඉතින් අපි මේ ටික නුවණින් විමසුවොත් මම හිතනවා දලා අවබෝධයක් ගන්න පුළුවන් කියලා මේ නිවන මොන වගේද කියලා. ඒක සමහර විට හිතන්න පුළුවන් ඒක අපිට රහත් වුණාම ඕක අවබෝධ වෙන එකක් නිකන් දැන් මකට ගවන්නේ. ඒ වුණාට ඒකත් අවශ්‍යයි මේ Nirodhe ඥානං කියන පැත්තට. ඒ මම කියන්නේ අර දුක්ඛේ ඥානං, දේ ඥානං, Nirodhe ඥානං, මාර්ගේ ඥානං කියන හතර આવොත් තමයි සම්මා දිට්ඨිය කියන්නේ. ඒ හතරේ සත්‍ය ඥානය. ඒක නැති වුණොත් එහෙම මේ ආර්ය මාර්ගයේ පටන් ගන්න බෑ. ඒ සමහරව හිතනවා මේ කතා කරන්නේ ඔය කෙලවර ගැන කියලා. ඒක මම දකින්නේ මේක කෙලවර නෙමෙයි ආර්ය මාර්ගයට ඇතුල් වෙන්න අපි තේරුම් ගත යුත්තක්. අපේ ස්වාමීන් වහන්සේ අර ඩීටේලින් එකට උදාහරණේ අරන් ඒක හැදීලා තියෙන හැටි කුඩු කරලා දැම්මත් මේ ඩීටේලින් එකේ කුඩුනේ කියලා අපි කියනවා වගේ මේ ශරීරය කොච්චර කඩලා බැලුවත් මේක රූප කලාප මට්ටමට ගියත් සතර මහා ධාතුවට ගියත් ආ මේ ශරීරය හැදිලා තියෙන සතර මහා ධාතුවනේ කියන පැත්තකින් තමයි අපි ඕක ගන්න. ඒ කියන්නේ බාහිරේ තිබුණ දෙයකින්. නැතුව ඒකේ අනිත් පැත්තට පටිච්ච සමුප්පන්න බව හේතු ප්‍රත්‍යයෙන්මයි මේකට ප්‍රත්‍ය හේතු ප්‍රත්‍ය නැත්නම් එහෙම දෙයක් හටගන්න බෑනේ කියන ධර්මතාවය. එහෙනම් මේකට ඉදන් හොති ඉමස්මින් අතරති ඉදන් හොති කියන ඒ තේරුම් නොගන්නේ නෑ. කියනවා කියලා. කරුණ ඉතින් මම මෙතෙන්දී ටිකක් වැදගත් කියලා හිතුණා. ඉතින් අපි හිතන්නේ දරුවා සමහත්ය මේ ස්වාමීන් වහන්සේ ඉන්න වෙලාවේ ප්‍රයෝජන ගන්න ස්වාමීන් වහන්සේට ගැටලු යොමු කරන්න අපි අවස්ථාව දෙමු නේද? පෙරවන් සරණයි. අනේ පෙරවන් සරණයි කොබ්ලි මාතේ ඉතාලම පින් ඔබතුමා අනුකම්පාවෙන් අපිට දන්කම්පාවෙන් ස්වාමීන් වහන්සේට අපිට ලබා දුන්නා. දැන් ඔබතුමා යෝජනා කළේ හරියට හරි කල්යන් මිත්‍රයන් ගෞරවනීය ස්වාමීන් වහන්සේට වැඩම කළ ඉන්න වෙලාවේ ප්‍රශ්න උන්වහන්සේට යොමු කරන්න ප්‍රශ්න මේ තමයි මේ ගමන තුළ ප්‍රශ්න තියෙනවානේ තියෙනෝන්නේ. දැන් අදහස් වලට නෙමෙයි අද දවසේ තමන්ට මේ ගමනදී ඇති ප්‍රශ්න පිළිබඳව ගෞරවනීය ශානවාසී ප්‍රශ්න ඉදිරිපත් කරන්න. තේරුම් ගන්න. ඉතින් කරන්නේ ස්වාමීන් වහන්සේ ඇතුළු හැමදෙනාගේම මම මේ විදියට නම් මේකෙන් බාරගත්තේ මේක හරිද කියලා දැනගන්න දැනකුයි. ඒ කියන්නේ රහතන් වහන්සේගේ වහන්සේට මම කියලා සත්ව පුද්ගල භාවයෙන් පුරනම්. එතකොට කෙලෙස් ටික ලෝකයේ උණු කෙලෙස් ටික ඔක්කොම සංසිඳිලා නම් ඉතින්ට නැරෙන්න කෙනෙක් හිතියේ නැත. කියන එක තමයි පිළිගන්න මම මේ බලන්නේ. එතන යම් කිසි දෙයක් තියෙනවා නම් සමන්වාංශ මේක පැහැදිලි කරලා දෙන්න පුළුවන්. පුළුවන් තරමයි. කතා කරනවා. තේරුවන් සරණයි. ඔව් දෙන්නා ඉතින් ගොතන ඔය ඔය කාරණාව සම්බන්ධයෙන්ම තව දේශනා කීපයක්ම තියෙනවා මේ දවස්වල අපිට උත්සේ දාපි බඹ උත්සේ කාරණාවලත් පැහැදිලි කරනවා උපදින් නැතිනම් දිරන්න නැරෙන්න මේ කරවන්න පුළුවන් කියන කාරණාව. එතකොට සම්ම කියන කාරණාව අරහත්යේදී අවිද්‍යාව අශේෂ විරාග නිරෝධ කරනාට පස්සේ අවිද්‍යාව හේතු කරගෙන මම කියලා ඉනවා කියලා ගත්ත පණව ගැනීම දුර වීමත් එක්ක ඒ පණව ගත්ත දේ දුර වෙච්ච නිසා ඒ පණවක නැති වෙච්ච නිසා ඒ ඒ වැරද්ද නැතිලා ගියපු නිසා විද්‍යාව පහළ වීමත් එක්ක කොහොමනම් මරණයක් කතා කරන්නද ඒ මරණය කතා කරන්න බෑ එහෙනම් මරණය කතා කරන්න බැරි දැන් අපි දකින මරණය තියෙන්නේ කය බෙදීමත් එක්ක අරහත්ත්ව වීමත් එක්කම රහතන් වහන්සේ කියලා පණවන්න අවශ්‍ය කියලා දෙන්න උත්සාහයි. පණවන්න බෑ. දැන් තව කාරණාවක් මේකදී මම තේරුම් ගන්නවා දැන් අපි අරහත්යයි නිවනයි කියලා දෙකම කතා කරනකොට නිවන සම්බන්ධයෙන් අද ගොඩක් සුදුසු තියෙනවා. මොකද නිවන සම්බන්ධනොත් දැනකට දෙයකට යොමු වීමක් එක්ක. එතකොට දැන් රහතන් වහන්සේ නිවන කියන මේ කාරණාව නිරෝධය තේරුම් ගැනීමත් එක්ක සත්‍ය වශයෙන්ම එයාට එතනදී තමයි අහු වෙන්නේ. දැන් අපි නිවන සම්පූර්ණ නිවන් දැක්ක රහත් වෙනවා කවර පස්සේ කියලා දන්නවා. හය දිනුවට පස්සේ. ඔබ නිවන කියලා කියන්නේ අරහත්ත්වය කියලා කියන්නේ අවිද්‍යාව වශයෙන් ඉඳලාගෙන විරුද්ධ වෙච්ච තැන. එතකොට එතනදී සම්පූර්ණයෙන් මේ නුවර ඇතිවීමත් එක්ක සියල්ලක්ම ඕක කියන කාරණා දුර වෙනවා. එතකොට එහෙනම් කොහොමද මරණයක් පණවන්නේ? පිටකින මරණයක් පණවන්න බෑ කොහොමද? මරණය කියන කාරණා පණවන්න බෑ. පණවන්න නම් එතන කුජ්ජලිය නැත්තම් ආරණ වහන්සේ කියලා කෙනෙක් ලැබෙන්නට ඕනේ. ඒ නිසා තමයි ditthadhammi කියව අනුපලබ්බියමනෝ කියලා විස්තර කරන්නේ. ඒවන ලැබෙනවා නම් මරණයක් කතා කරන්න බෑ. එහෙනම් මරණයත් එක්ක කතා කරන්න බෑ. ඉතින් ඒ කාරණාව සාධාරණයි. මොකද මරණය කතා කරන්න බැරි අවිද්‍යාව නිරුද්ධ වීමත් එක්ක රහතන් වහන්සේට මම කියන කාරණාව නැත්නම් ආත්මයක් තියෙනවා කියන කාරණාව දුරු වෙච්ච නිසා අවිද්‍යාව නිරුද්ධ වෙච්ච නිසා කොහොමත් නොලැබෙන නිසා දැනීම ලැබෙන්නේ නැති නිසා ස්කන්ධයෙන් පණවන්න බැරි නිසා පැනවීම සියල්ලක් ඉක්මෙච්ච නිසා දැන් නිවන කියලා නැත්නම් රහතන් වහන්සේ කියලා අපිට අපි දකින්න පැනවීම සියල්ලක්ම සංකත අපි රහතන් වහන්සේ කියලා පණවන්න හොයන අසංකතයේ සංකතය නිබ්බාන සූත්‍රවලම හැමදාම පැහැදිලි කරනවා අසංකතය කියලා කියන්නේ සංකත ඉක්මවීම ඉතරයි පණවන්න තියෙන්නේ. සංකතේ ඉක්මවුව කියලා ඉතරයි කියන්න තියෙන්නේ. නැතුව අසංකතයට වෙන පැනවීමක් දෙන්න බෑ. නමුත් අදාළ අසංකතයට රහතන් වහන්සේට නිවනට මනවන්න යනවා පැනවීමක් සංකතයක්මයි අනුරාධ සූත්‍රයේ තුල මේක හොඳටම ප්‍රකට වෙනවා අර තම හතරෙන් තොරව බුදුරණන් සරවන්නේ කියන කාරණාවත් එක්ක අර අනුරාධ ස්වාමීන් වහන්සේ කියන හතරෙන් තොරව පනවන්නේ කියලා කියන මේක පැනවීමක්මයි ඒක හතරකින් තොරව වෙන පනවන්නත් බැහැ වෙන කොහෙන් හෝ පැනවීමක් ඔස්සේ තමයි මේක හොයන්නේ පැනවීම ඉක්මවීම සිදුවන්නේ මේ ආවිද්‍යාව ඉදිරියේ ඒකට එනම් සුත්ත සමුදේ නිරෝධ මග්ග කියන හතරම අපි සත්‍යයෙන් අත්දකින්න. ඒ සොකලගේ මහත්තයාට පැහැදිලි කරා දැන් අර සාතන් වහන්සේ ගැන අපට අරහත් පිළිවෙලට තියෙන කාරණාවක් කියලා කෙනෙකුට හිතෙයි කියලා. ඒ නිසා පවචනේ කියන සමුත් සත්‍ය වශයෙන්ම ගත්තොත් එහෙම තාම අත්දකින්න බෑ මේ කාරණාව තේරුම් ගන්න තියෙන්නේ. මේ කාරණාව තේරුම් ගැනීම කියන්නේ දුක් නිරෝධය තේරුම් ගැනීම. දුක් නිරෝධය තේරුම් ගත්ත තැන තමයි අපට නොකියන කාරණාව තේරෙන්නේ. එහෙනම් සෝතපන්න වීමේදී සාධිකාර හතරම ඇති වෙනකොට අන්න ඒක එතන ඉතන අනිවාර්යෙන් අපට ඇති වෙන්න ඕනෙමයි අර ප්‍රථම සම්ද ඵලයේ සාර්ථක කරගන්න. එතකොට හොඳයි කල්‍යාණ මිත්‍රනේ තව තවත් අවස්ථාවක් කරගන්න තව ප්‍රශ්න ඉදිරිපත් කරන්න අනිත් කල්‍යාණ මිත්‍රන්ට අවස්ථාව දෙනවා. අනිත් කල්‍යාණ මිත්‍රන්ට අවස්ථාව දෙනවා. විමෝජත් ශාන්නාස මයික් ඔන් වෙලා තියෙනවා. මයික් එක මුත් කරගන්න. හොඳයි අනිත් කලින් මෙතෙන්ට අවස්ථාව තියෙනවා තව ප්‍රශ්න ඉදිරිපත් කරන්න. හැමදාම ධර්ම සාකච්ඡා වෙන කල්යාණ මිත්‍රයනි ආමුදුරු ස්වාමීන් වහන්සේ කෙනෙක් හලමුණු දවසට ප්‍රශ්න ඉදිරිපත් කරන තමන්ගේ භාවනාවේ ප්‍රශ්න, ධර්මයේ තේරුම් ගැනීමේ ප්‍රශ්න ඉදිරිපත් කරනවා. හොඳයි ස්වාමීන් වහන්සේ මේ අපේ හඳුනන දැන් ඔබ වහන්සේ අපිට පැහැදිලි කරලා දුන්නා මේ හේතුප්‍රත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීමත් ගැනගෙන තමයි මෙතෙන්දි මේ සිද්ධ වෙන්න ඕනේ. ඒ සිද්ධවීමත් සමග මේ ඔය මේ අහන ප්‍රශ්නේ තියෙන අර්ථ රහිත බව අර්ථ රහිත බව වෙනවා කියලා ස්වාමීන් වහන්සේ මට දැනගන්න කැමති සන්නස් දැන් එහෙමනම් ඒ සඳහා විය යුතු ප්‍රතිපදාව කුමක්ද කියන එක මම මේ ප්‍රශ්නේ අහනකොටත් අපි අහලා තියෙනවා කල්යාණ මිත්‍ර ශ්‍රය ධර්ම ශ්‍රවණය මේ ඔක්කොම දැන් අපි ඒව දිස්සවන්නේ කාලයක් තිස්සේ කරන පිරිසක් එන්ට ඔබ වහන්සේ අවවාද කරනවා නම් හරි දැන් ඔබ ඔයගොල්ලෝ ධර්මයේ කතා කරනවා ධර්මයේ යම්කිසි මට්ටමකට දන්නවා දැන් අපිට නිතරම ගෞරවනීය සාන්වාසලාගෙන් අපේ පොඩ්ඩෝගේ මහත්මයා වෙනියයි අපිට මතක් කරනවා සම්මාදිට්ඨිය හැටියට අපි කුමක්ද දකිය යුත්තේ මොන ආකාරයකද කියන ගැන අපිට ආලෝකයක් ලබා දෙනවා. ඉතින් ඒ ඔක්කොම තියෙන කෙනෙකුට ඔබ වහන්සේගෙන් ඇහුවොත් සාන්වාස එහෙමනම් මට ප්‍රතිපදාවක් දෙන්න. මට ප්‍රතිපදාවක් කියන්න කියලා කුමද්ද සාන්වාස ඔබ වහන්සේට දෙන්න පුළුවන් අවවාදය පිළිබඳව. So, සර්වපන්තරමයි මම කියන එක ඇහෙනව නේද? ඔව් දැන් ඇහෙනවා ස්වාමීන් වහන්සේ. ආ. ආ, ඊළඟ කරණයි. මුල්ලික ප්‍රාණ කල්යනා විශ්වකර සතරවස්තෝනේ යෝනිසමනික කාර්ය සම්බන්ධපත්තාව කියන කාරණා හතර. එතකොට අපි දැන් බලන්නට ඕනේ එහෙනම් අහපු ධර්මය ඒක යෝනිසමනිකාරය කියලා තේරුම් කරන් කියනවද අන්න ඒ යෝනිස මොනිකාරය කියලා තේරුම්ගත කාරණාව අපි වර්තමානයේ තුල අත්දකින්න උත්සාහ කරනවා. ප්‍රඥාව සුද්ධි ඒ ධර්ම අත්දකින්නත් අපි වත්පාදයක් ගොඩක් වෙලාවට ධර්ම අත්දකින්නත් කරන්නේ භාවනා කරනවා කියලා පොත් සංස්කෘති භාවනාවට විතරක් අපිට මේ ප්‍රායෝගිකව මේ එකකට හරි මොකද අපේ ලෝකෙ එකතු වෙලා ඉස්සවස්තාවට ක්‍රියාවලියට අපි තේරුම් ගත්ත න්‍යාය යොමු කරන අත්දැකීම් උත්සාහ කරන්නේ. එන්න මේකට අපි ගොඩක් උත්සාහ කරන්න ඕනේ. හැබැයි ඉතින් ඒක උත්සාහ කරද්ද අර කාර්යාව සම්පූර්ණ නිරවුල් කර ගන්න ඕනේ. දැන් දැන් අර ඔය මතු කරාට දැක්කොත්වලගේ මහත් කියවා සාමාන්‍ය කෙනා හැමෝගෙම තියෙන ප්‍රශ්නේ මේ හතනෝසේ මරින් මතේ නැහැ කියන කාරණාව. එහෙනම් අපි මේක තේරුම් ගන්න ඕනේ. මේ නැහැ කියන කාරණාව තොර කෙනෙකුත් තොර සහජ ඒකවල එයා යම් කිසි විදිහකට හිතලා තියෙනවා මේ කාරණා. ඒක හිතනකොට අපිට අපේ නුවණ වැඩිනකොට පස්සේ අපිට මේ නුවණ මුල් කරගෙන ප්‍රායෝගිකව මේ කාරණාව තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ. ඒ ප්‍රායෝගිකව මේක හැදෙන ආකාරයේ මේ හේතු නිසා මේක හටගන්නේ කියන කාරණාව තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ. ඊළඟට තමයි දැන් අපේ සාමාන්‍ය ස්වභාවය තමයි ඕනෑම අවස්ථාවක අපි යමක් හොයන එක මාර්ගයක් නැත්නම් ඵලයක් හොයන එක මේ වැඩපිළිවෙල අත්දකිනකොට අපට මාර්ගයක්ද ඵලයක්ද කියලා හොයන අවස්ථාවක් නැති දැනෙනවා. එරණ සිවිල්චකමත්ද මේ තේරුම් ගත්ත වැඩපිළිවෙල සමතුලිතව අත්දකින්න. හැම මොහොතකම උත්සාහ කරන්නේ. කොට මේ වැඩපිළිවෙල අත්දකින්න. ඒ වැඩපිළිවෙල අත්දකිනකොට එයාගේ නුවණ තුළින් එයාට තේරුම් ගන්න පුළුවන්කම ලැබෙවි. මේ දුක්ඛ තමයි දෙලිසින් දැකගෙන දැක්කේ යුත්තේ සමුදය තමයි ප්‍රහා. අනිකල යෝනි තමයි සාක්ෂාත් කළ යුත්තේ මට තමයි වැඩි යුත්තේ කියන කාරණාව ඒකත් එක තේරුම් ගන්න පුළුවන්. ඒක නිසා යමක් ගන්න දැන් අපි ඉතර දැන් ධර්මයේ තේරෙනවා ඊළඟට අපි මේ දේ ගන්න සෝතපන්න වෙන්න ඕනේ කියන හැඟීම නැතිව මේ තේරෙන ධර්මම දැන් මම අත්විඳින්නට ඕනේ. මේක සංනාති දිවකය මනසොස්සිනේ සතරතර ක්‍රියාවලිය අත්විඳින්නට ඕනේ. මෙන්න මේක අත්විඳින්න උත්සාහ කරන්න ඕනේ. අත්විඳිනකොට ආපහු අපට අවශ්‍යතාවයක් නැහැ. සයින්වාස නැවතත් අපිට ලයින් එක යන්නේ නැහැ. මේ මේක අත්විඳින්න ඕනේ කියන කොට තමයි අපිට හඳ නැතුව ගියේ. ගෞරවණීය කල්‍යාණ මිත්‍රයනි ස්වාමීන් වහන්සේ මේ මේ වාහනයක ට්‍රැවල් කරන ගමන් ඉඳන් නැති බාධා වලට වෙන්නේ. ස්වාමීන් වහන්සේ අපිට ඇහෙන්න නැතුව ගියා. කොබලගේ මාත්‍යා ස්වාමීන් වහන්සේ ගියහඳ අපිට ඇහෙන්න නැතුව ගියා. අපි පොඩ්ඩක් බලමු ඒක නේ. මම ස්වාමීන් වහන්සේ ඒකේ ලයින් එක ඩ්‍රොප් කරා ඩ්‍රොප් කරලා අපි නැවත ගමු. එතකොට ඒගොල්ලන්ට තේරෙනවා අවුට ඇහෙන්නේ නැහැ කියලා නැත්නම් තමයි කතා කරනවා දැන් ඒ පැත්තෙන්. බලන්න මිතුරුනි අද දැන් සම්බන්ධ වුණා මේ ජයන්ත මහත්මයා හසංග මහත්මයා කාන්ති මහත්මයා එහෙම ඉතින් මම මතක් කරනවා අද ශ්‍රීමති මහත්මයා සම්බන්ධ වුණා මේ මතක් කරනවා අද අපිට හම්බෙන් අවස්ථාවක් ලැබුණා මේ පූජ්‍යපදාරව් යනෝබදස්සි ස්වාමීන් වහන්සේ සම්බන්ධ කරගන්න කොකරගේ මහත්මයා හරහා ඒ කෝපි මහත්මයා සමග වාහනයක ගමන් කරන ගමන් තමයි එකතු වෙන්නේ නිසා යම් යම් බාධා ඇති වෙනවා. ඒ ඒ වගේම විමල් ජොතිෂාන සම්බන්ධව හිටිය උන්වහන්සේ මයික් එක කරගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. ඒ ඩිවයිස් එකේ නිසා මම හිතන්නේ සද්දයක් ආවේ පරිම උන්වහන්සේ ඩ්‍රොප් කළා හැබැයි. අපි දැන් නැවත ස්වර්ණාච සම්බන්ධ කරගමු. අද යමක සූත්‍රය තමයි ඥානත මහත්මයා අපිට උන්වහන්සේ දේශනා කළේ. ඉතින් ඒ ඔස්සේ රහතන් වහන්සේ කෙනෙක් මරණයෙන් පසු ඉන්නවද නැද්ද කියන ප්‍රශ්නෙට ප්‍රශ්නේ අර යමුක ස්වාමීන් වහන්සේ අහුවම ඒකට දීපු ලබාගත් පිළිතුර තමයි අපි කතා කළේ. ඉතින් ඒ ඔස්සේ දැන් කලින් මිතුන් සාකච්ඡාවකට ඉන්න ආරාධනා කරා කිසිම සහයෝගයක් නැහැ. හරියමත් ප්‍රශ්න ලැබෙන්නේ නැහැ. ප්‍රශ්නයක් අහන්න එක්ක තේරෙන්නේ නැහැ. එහෙම නැත්නම් ප්‍රශ්න ප්‍රශ්න නැහැ නැති කට්ටිය ඉන්නේ. නිසා ප්‍රශ්න අහන්න පුළුවන් මට්ටමට ටිකක් මනස හදා ගන්න නම් වඩා හොඳයි කියලා කඩන මෙතන යෝජනා කරනවා. ඉතින් ගෞරවනීය ස්වාමීන් වහන්සේ දාත් සම්බන්ධ කරගෙන අපි උත්සාහ කරනවා. අපි ඒක නැවත බලමු අනිත් කඩන මිත්‍ර පද්ම මහත්මිය අපිට ප්‍රශ්නකින් උදව් කරා. ඒ Tamanට මේ මාවතේ යනකොට මොනවා හරි ගැටලු ඇති නේ භාවනා කරනකොට වෙච්ච දෙයක් එක්කෝ ඒ කියන්නේ මේක පොඩ්ඩක් ඉර වෙච්ච තැනක් එහෙම නැත්නම් ධර්මයේ ගැටලුවක් මේවා සාකච්ඡාවට ඉදිරිපත් වෙන්න ඕනේ අනිත් අයත් හොඳයි මේක සාකච්ඡාවට හොඳයි තාම ගන්න අමාරුයි මේ පොග්ගලේ මාත්‍යා ඔව් හොඳයි මම එතකන් අහනවා මම ශ්‍රීමති මහත්මියගෙන් ප්‍රශ්නයක් ශ්‍රීමති මහත්මිය දවස් 6 දෙකට මේ කටින් නින්ද තියනින් බැරි හින්දා මම ස්වාමීන් ගන්න කන් ඈ. කමන්නේ නේද? අපහසු දාන්න නෙවෙයි අහන්නේ මම මේ සරල ප්‍රශ්නයක් අහනවා. ඔව්. ශ්‍රීමති මහත්මිය. ඔව් මම ඔව් මම ඔබතුමගෙන් අහනවා රහතුන් වහන්සේ මරණයෙන් පස්සේ ඉන්නවද නැද්ද? ඒක ඔබතුමා හිතේ නැතිනම් දැන් මම අහන්නේ මුල කොටසට. රහතුන් වහන්සේ මරණයෙන් පස්සේ ඉන්නවද නැද්ද? ඔව් ඒකට එක එක පැත්තකින් මට ආපු අදහසක් මම කියන්නම්. දැන් රහතන් වහන්සේ කියලා කියවහම රහතන් වහන්සේලාට අපි කියනවා උන්වහන්සේලාට තියෙන අනිදස්සන විඥානයක් කියලා. උන්වහන්සේගේ විඥානය කිසි තැනක පිළිතරන්නේ නැහැ. දැන් විඥානය පිළිතන ස්ථාන හතරක් තියෙනවා. රූපයේ පිළිතනවා රූපූපද විඥානක් සිටිය කියලා. ඊළඟට වේදනාවේ පිළිතනවා වේදනෝපද විඥානක් සිටිය. සංඥාවේ සංඤෝපද වේදනා විඥානක් සිටිය. සංකාරූපද විඥානස්තිය කියලා. දැන් රහතන් වහන්සේලාගේ විඥානය කිසිම තැනක පිහිටන්නේ නැහැ. උන්වහන්සේලා විඥානය අනිදස්සන විඥානයක්. ඉතින් ඒක නිසා ඒ මරණින් මත්තේ උන්වහන්සේලා උන්වහන්සේගේ සුතිය පිරිනවම් පෑම සිද්ධ වෙන අවස්ථාවේ ඒ චිත්ත පරම්පරාව ගිහිල්ලා මෙතනින් නිරුද්ධ වෙන චිත්ත පරම්පරාව පහළ වෙන්න තැනක් නැහැ පිහිටලා නැහැ කොහෙවත් ඒක නිසා මම හිතනවා රහතන් වහන්සේගේ මරණින් පස්සේ සිටියෙන් පස්සේ නැවත උත්පත්තියක් නැති වෙන්න ඒක හේතුවක් කියලා. මේ මගේ අදහසක් කල්යාණ මිත්‍රෙන් දැනගන්න කැමතියි හරි වැරදි. පෙරවන් කරන. ඔව් පෙරවන් සර්ණයි. හොඳයි. කොගල් දැන් දැන් දැන් දැන් ඇහෙනවා ශ්‍රීමති මහත්මිය මේ පිළිතුර නැවත කෙටියෙන් කියන්නේ ස්වාමී ඔබ වහන්සේගේ සම්බන්ධය නැති වෙච්ච එකයි මම අපේ දැන් සම්බන්ධ වුණ කල්යාණ මිත්‍රෝ කීප දෙනෙක් ඉන්නවා කොග්ලි මහත්මයා මම අර ප්‍රශ්නේ අහුවා මේ රහතන් වහන්සේ කෙනෙක් ඉන්නවා මරණයෙන් පස්සේ රහතන් වහන්සේ කෙනෙක් නෑ නේද කියලා. ඒතකොට ශ්‍රීමති මහත්මිය අපිට දීපු පිළිතුර නැවත දෙන්න. මොකද මේ වෙන වෙන ඒතුමේ වෙන පැත්තකින් කිව්වා ඒක. මහන්සේ කියන සම්බලගේ මහත්මයාගෙනුත් අවසරයි, කල්යනා මිතුරු මිතුරියන්ගෙන් අවසරයි. ඇත්තටම මහත්මයා මට හිතුනේ රහතන් වහන්සේගේ විඥානය අනිදස්සන විඥානයක් කියලා කියනවා. ඒ විඥානය රූපයේ පිහිටලා නැහැ, වේදනාවේ පිහිටලා නැහැ, සංඥාවේ පිහිටලා නැහැ, සංස්කාරවල පිහිටලා නැහැ. විඥාණයට පිහිටන්න තැනක් නැහැ උන්වහන්සේගේ චිත්තසංතානේ. ඒක නිසා උන්වහන්සේගේ සුද්ධිය සිද්ධ වෙන අවස්ථාවේ පිරිනවම් පෑම සිද්ධ වෙන අවස්ථාවේ ඒ චිත්ත පරම්පරාව එතරින් චුත වෙලා ගිහිලා තව කෙනක අල්ලගන්න විදිහක් නැහැ විඥාණය පිළිගලා නැති නිසා කියලා. ඒකට ඒක මගේ අදහස නිසා මම කැමතියි ඒ ගැන දැනගන්න වැඩිදුරටත්. පෙරවන් කරන්නේ. පෙරවන් කරන්නේ දැන් ඉතමදි කතා කරනකොට දැන් මහතන් වහන්සේ බලවනින් පස්සේ ඇත්තද නැද්ද කියන කාරණාවත් එක්ක කතා කරේ නෑ ඒක හොඳයි. නමුත් එකම කතා කරමු කාරණාවේ තියෙනවා රහතන් වහන්සේගේ අවසාන ස්වභාවය වෙන පිරුණම් පෑම කියන අවස්ථාව. පිරුණම් පෑම කියන කාරණාව නෙමෙයි දැන් අපි කුසලයේ කාරණා කතා කරා. රහතන් වහන්සේ අරහත්ය කතා කරන තැනම රහතන් වහන්සේ කිය කාරණාවක් ලබන්න බෑ. ඒක ගන්න කියව අනුකලබ්බිය මාන. ඒ නිසාගෙන රහතන් වහන්සේගේ මරණයක් ගැන කතා කරන්න බෑ. මොකද මරවන්න පුළුවන්කමක් තියෙනවා. රහතන් වහන්සේ මරවන්න බැරි නම් එහෙනම් අර අවස්ථාවක් නැත්නම් කය විදිනේ අවස්ථාවකට අපට යොමු වෙන්න බෑ. දැන් සාමාන්‍ය රහත් අපිට තමයි රහතන් වහන්සේගේ ප්‍රශ්නේ ඇති වෙන්නේ රහත් නොවීමත් එක්ක. රහතන් වහන්සේගේ ප්‍රශ්නේ අදාළ වෙන්නේ නෑ. ඒ වගේම තමයි සත්‍ය දත්තගීමත් එක්ක රහතන් වහන්සේගේ ඒ ප්‍රශ්නේ අදාළ වෙන්නේ ඒකට ප්‍රශ්නේ අදාළ නොවීමක් වෙනවා. එයා දන්නවා මේ ලෝකේ සපත් වෙන්නේ දුකක්. ඒ සපත් වෙන දුකන කියලා යනවා. සපත් වෙන දුක දැන් බුදුරණවහන්සේ අර අභූත චෝදනා වලින් ගොඩක් කාරණා වලින් චෝදනා කරනකොට බාධක වෙනවා කරනවා මම පනවන්නේ දුක දුක්ඛ නිරෝධයක්. එතකොට සකස් වෙන්නේ දුක. සත්‍ය දැකීමත් එක්ක දුක සකස් වෙන්නේ. ඒකයි දුක්ඛ නිරෝධය. එහෙනම් අරහත්ත්වයට තමයි කියන්නේ අපි දකින්න මරණය නැත්නම් කය විදීමට ඒ පිරිනොම් කෑම කියන කාරණාව නෙමෙයි. අරහත් වෙන අවස්ථාවේදීම සාතන් වහන්සේ කියන කාරණාව රහතන් වහන්සේ ගැන දැන් නිවන පනවන්න බැරි වෙනවා. ඒකත් එක්ක අර මරණය කියන අවස්ථාවක් කතා කරන්න බෑ අපිට. ඒ ගැන කතා කරන්න යන ස්වභාවයම කියන්නේ නැවතත් සංකතයක්මයි. එනික සංකත සියල්ල ඉක්මවීම, පණවන්න තියෙන සියල්ල ඉක්මවීම තමයි නිවන. ඒකට අර හොඳම උදාහරණය තමයි අභිවච්ඡකොත් සූත්‍රය තුළ පැහැදිලි කරනවා. අර බින්න උපමාව අරගෙන අභිවච්ඡකොත් අහනවා රහතන් වහන්සේ පරිණිම්මත් තියෙනවද නැද්ද කියලා ඒ ප්‍රශ්න ටික අහනවා. ඔය ප්‍රශ්න ගැහුවට පස්සේ බුදුන් වහන්සේ ඒ අවස්ථාවේදී උත්තර දෙනවා ඒ සක්වත් පනවන්නේ නැහැ කියලා. මේක ඉවත් නෙමෙයි රහතන් වහන්සේ උත්තර දෙන්නේ නැහැ කියලා. ඊළඟට මේ අධිවචිරොත් කියන මතක ඔබතුමා භාගතුමා හිතගෙන මේ හැදීමක් ඒවා දෙකක් නැති වෙලා ගියා මේ විදියට මෙහෙම කීමත් එක කියලා. ඊළඟට අධිවචිරොත්කින් බුදුරණවහන්සේ අහනවා මම ඔබෙන් ප්‍රශ්න ටිකක් අහන්න ඔබ මේකට උත්තර දෙන්න කියලා. සුරණාසිය අහනවා දැන් ඔබ ඉදිරිය ගින්නක් පස් වෙනකොට ඔබට ගින්න පස් වෙනවා කියලා පේනවා. ඔව් මට පේනවා ගින්න පස් වෙනවා කියලා. ඇයි ගින්න පස් වෙන්නේ කියලා? ගින්න පස් වෙන්නේ ගින්න පස් වෙන්න උපකාර වෙච්ච හේතු නිසා. ඒ හේතු උපාදාන කරගෙන තමයි මේ ගින්න පස් වෙන්නේ. දර හේතු කරගෙන දර උපාදාන කරගෙන ගින්න පස් වෙනවා. දැන් ඔබ ඔබ ඉදිරියේ හත්වෙච්ච ගින්න නිවුණාම ඔබට නිවුණ කියලා පේනවා. නිවුණ කියලා පේනවා. ඇයි නිවුණේ? ධර්ම හේතු කරගෙන දරු උපාදාන කරගෙන පත්වෙච්ච ඉන්න ඒ හේතු වෙච්ච දර නැතිවීමෙන් නිවන. ඊළඟට පච්චවතෙන් අහනවා අර ජීවිත ගින්නට මොකද වුනේ කියලා. ගුරුනාථ දෙන උත්තර තමයි යෙදෙන්නේ. ඒක යෙදෙන්නේ නිවන විතරයි. ජීවිත ගින්න ඒ කතා කරන්නේ නැහැ. ඒක යෙදෙන්නේ. එතකොට රහතන් වහන්සේ මරණින්වත් ඉන්නවද නැද්ද මේ කියන ප්‍රශ්න ඔක්කොම හිතෙන්නේ. ඒකට උත්තරයක් නෙමෙයි හම්බෙන්නේ ප්‍රශ්නේ දෙන්නේ. දැන් අපි හිතමු අපිට දැන් රහතන් වහන්සේ මරණින්වත් උපදින්නේ නැහැ කියන කාරණාව අපි හිතන අපි දන්නවා එහෙනම් අපේ දෘෂ්ටියක් නෑ කියලා. නමුත් අපි පොඩ්ඩක් තව කල්පනා කරන්න ඕනේ. අරහත් වෙච්ච රහතන් වහන්සේ කය බිඳනකන් ජීවත් වෙන කාලය තුළ අපි දැකම ජීවත් වෙනවා. අපි ජීවිතේ දකිනකොට අපට යම් යම් දේවල් අපි ගොඩනගා ගන්නවා. මේ රහතන් වහන්සේට කර්ම විපාක දෙනවා නැත්නම් කර්ම විපාක දෙන්නේ නැහැ නැත්නම් මොන හරි දෙයක් අපි අරගෙන කනවනවා ඒ පැනවීම යන්නේ අපට සියුම්ම තියනවා සාහතන් වහන්සේ මරණින් මත්තේ නැහැ කියන කාරණාව සියුම් වශයෙන් තියෙනවා ඒ නිසා තමයි දෘෂ්ටිය තියෙන්නේ එහෙනම් අර මූලිකවම අරහත්ත්වයේ තියෙන කාරණාව තේරුම් ගත්තට පස්සේ කය දිනීම කාරණාව කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ චරණ සර්ණයි ස්වාමීන් වහන්සේ බුද්ධ ඥානක ත්‍රිපිටකයේ හුඟක් තැන්වල ඔය ප්‍රශ්නය ඔය ප්‍රතිමතෝ පොටික නැත්නම් චතුස් පොටික ප්‍රශ්න අහන තැන්වලදී තථාගතයන් වහන්සේ කියන ඒ කාලයෙන් අපි දැක්කට ඒක හුඟක් වෙලාවට සිංහල පරිවර්තනයේ තියෙන සත්‍ය මරණයක් තියෙනවා නේද? එතකොට මෙතන තථාගත කියන වචනේ කෙලින්ම සත්‍ය කියන අර්ථයෙන් උත් අරන් තියෙන බව පේනවා. ඉතින් දැන් ඇත්තටම පංච උපාදානස්කන්ධයක් ඇති තැන සත්‍ය හෝ රහතන් වහන්සේ හෝ කියා පනවා ගැනීමක් ඇති වුණාම තමයි එතනින් මරණය මත ඉන්නවද නැද්ද ආදී වශයෙන් ප්‍රශ්න යොමු වෙන්නේ කියලා හිතනවා මේ ඕනෑම තැනක් කියන රහතන් වහන්සේ හෝ නැත්නම් සත්‍ය හෝ කියන තැන ඇතිවන්නේ ඇතිවලා නැතිවන්නේ පංච උපාදානස්කන්ධය කියන අදහසම එකම අදහස නේද කියලා හිතනවා දැන් අපිට අතනාශ්‍රය ගැන කතා කරත් සත්‍යය ගැන කතා කර කතා කරත් එකම විදිහට නේද ඒ පිළිබඳව හිතන්න ඕනේ කියලා අදහසක් ඔය හිතනවා සාමාන්‍යයෙන් ඒක පොඩි උත්කාරයක් කරන සාමාන්‍යයෙන් ඒක වැරද්දක් කියනවා මම තේරුම් කරලා දෙන්න ඒක තමයි අපිට ඇහෙන්නේ නැහැ කොග්ගල් ගිමහත් දේව පැත්තෙන්. බලන්න අපිට ඇහෙන්නේ නැහැ. දැන් ඇහෙනවද? දැන් ඇහෙනවා ස්වාමීන් වහන්සේ. ආ හරි. මේ එතකොට මම කිව්වේ දැන් ඊතර පරිවර්තනය තුළ තියෙන කාරණාව වචනේ පරිවර්තනය කරාට සත්‍යගතයන් වහන්සේ කියන එකට සත්‍යයක් කියලා. නමුත් පදනම මුල මුල ඉඳලා බලනකොට ඒකට කිසි විදියකින් ඒකට ඒ ගන්න බෑනේ. රාතන් වහන්සේට උත්තර පුරුෂ පරම පුරුෂ කියලා කතා කරන්නේ. එතකොට රාතන් වහන්සේ තමයි ගන්න තියෙන්නේ සත්‍යය කියන කාරණාව නෙමෙයි. අනික සත්‍යය කියලා කියන දැම්මට පස්සේ සත්‍යයේ නරණිමත් ඉපදින ප්‍රවද නැද්ද කියන කාරණාව සම්මතයත් එක්ක කතා කරන්න වෙනවා. බුදුරණවහන්සේ සත්‍ය සූත්‍රයෙන් පැහැදිලි කරනවා සත්‍යය කියලා කියන්නේ දන්නාවත් එක්ක සකස් වීම සත්‍යය කියලා. එතකොට අපි එතෙන්ද යනවා දෘෂ්ටියකට අපිත් තුළ අවිද්‍යාව තියාගෙනම නැත්නම් සත්‍ය සමාහට තේරුම් ගැනීම අරගෙනම සත්‍යයක් නැහැ කියන දෘෂ්ටිකයක් අපිට. අපේ හේතු බල ධර්මයක් තියෙන්නේ කියලා අවබෝධයෙන් නෙමෙයි යන්නේ. නැහැ කියන දෘෂ්ටිකට යන්නේ. නැති එහෙම තේරුම් ගත්තොත් විතරයි එයාට වචනේ අහුවෙන්නේ නැහැ. එහෙනම් අතනවාසි මරණයක්වත් ඉන්නවද නැද්ද කියන කාරණාව තේරුම් ගත්තට පස්සේ අර සත්‍යය කියන කාරණාවත් අදාළ වෙන්නේ නැහැ. නැත්තම් ලෞකික සම්මාදිට්ඨියත් එක්ක කතා කරනකොට අර දෘෂ්ටියට එනවා. දැන් මම උදාහරණය අර කිව්වේ අර ගේගුම වලගෙන අර ගේ නැහැ කියලා සංකල්පකින් දුන්න විතරයි තමයි. නමුත් ගේ නැහැ කියන ස්වභාවය අර සංකල්පයක් එහෙම තියෙනවා. ඒ කියන්නේ ගේ පිට කියන සංකල්පය තියෙනවා. ගේ නැහැ කියලා සංකල්පයක් දුන්නා. ඒ වගේ වෙනවා සාධාරණ එතන සත්‍යය කියන කාරණාව දැම්මට පස්සේ. සාතන් වහන්සේ කියන කාරණාව හරියටම රහතන් වහන්සේගේ ස්වභාවය තේරුම් ගත්තට පස්සේ එතන රහතන් වහන්සේ කියන කාරණාව විතරයි ගැලපෙන්නේ. සත්‍යය කියන කාරණාව යෙදෙන්නේ නැහැ. මොකද ලෞකික සම්මාදිට්ඨියත් එක්ක අනිවාර්යෙන් ඒ කාරණාව යෙදෙන්නම ඕනේ. ඒක යෙදුනේ නැතුව ගියොත් එහෙම අපි අර ඉක්මවා දීමක් වෙනවා. ඔක ඇත්තටම කියනවා මේ පඨම කෝසල සූත්‍රයේ අංගුත්තර නිකායේ ඊට පස්සේ උදාන සූත්‍රයේ සංයුත්ත නිකායේ ඊළඟ සූත්‍ර කීපයකම තියෙනවා මේ අනාත්මයක් නැත්නම් මේ සත්‍යයක් නෙමෙයි කියලා ආත්මයක් තුල ඉඳලා දැන් සත්‍යවම කියන්නේ සබ්බාසුරිසක තියෙනවා ඒ ඒ න්‍යායට එක වැටෙනවා ඒ නිසා ඒක සාක්ෂාත් නිසා තමන් නුවණින් සසර්කීමක් නිසා අර විදිහට එක්කන්ද සත්‍යයක් කියලා දැනී ප්‍රශ්නමයි ගැලපෙන්නේ. හොඳයි බොහොම පින් සමෙන් නැත්නම් බොහොම ස්වාමීන් වහන්සේ මම ප්‍රශ්නය කරන්න ස්වාමීන් වහන්සේ මේ දැන් යම් යම් තැන්වල ධම්ම සූත්‍ර දේශනාවල දැන් සුන්නත චෝලසුන්නත සූත්‍රයේ එහෙම තියෙනවා කියලා අපි ජයන්ත මහත්මයා මේ අපිට මතක කරේ ඉස්සරයක් පෙන්වන්න කළ දුන්නේ මේ මේ රහතන් වහන්සේ ගැන එහෙම නැත්නම් සීනාශ්‍රව කරපු ඒ රහතන් වහන්සේ ගැන කියනකොට මේ සදායතන කියන වචනේ එහෙම යෙදිලා තිබුණා කියලා. ඒතකොට මේ එතෙන්දී යම් කෙනෙක් ප්‍රශ්නයක් මතු කරනවා නම් රහතන් වහන්සේට සදායතන ප්‍රවත්මක් තියනවාද? එහෙම නැත්නම් එතකොට සදායතන නිරෝධයත් සමග භව නිරෝධය වුණා කියන කාරණාවත් සමග ඒක ගැලපෙන්නේ කොහොමද ආදී වශයෙන් අපි කතා බහක යෙදෙනකොට එතනත් ඔය කලින් කිව්වම වහන්සේ ප්‍රදේශනා කළ වැරද්දමද තියෙන්නේ කොහොමද අපි ඒ කාරණාව තේරුම් ගන්න ඕනේ ස්වාමීන් වහන්සේ? එතන සලායතනක් කතා කරනකොට දැන් කොටිසුත් එක තියෙනවනේ. ඒක ලෞකික ඒ කියන්නේ ලෝකයේ ප්‍රකට වෙන කාරණාවත් එක්ක කතා කරන්න වෙනවා. නැත්නම් කතා කරන්න බැරි වෙනවනේ. කතා කරන්න වෙනවා. ඒ සියලු දේවල් කතා කරන්නේ මේ කතා කළ යුතු දෙයට ලෝකයේ ප්‍රවැත්වර කතා කිරීම කරනවා. එහෙම නැතුව එතන මේ දැන් හේතු දැන් ඔකට තව කාරණාවක් තේරුම් ගන්න පුළුවන් ඔය මොළිය පබ්බුන සූත්‍රයේ තුල අර හේතුඵල න්‍යාය කතා කරනකොට අර ඒකේ ආරවණ මේ හේතුඵලේ කතා කරන තැනදී මේ කවුද ආහාරණ බව කරන වගේ ප්‍රශ්න ටිකක් අහනවා. එතකොට බුදුන් වහන්සේ ප්‍රශ්න වැරදිදී මේකට හේතුව මොකද්ද? මේ ආහාරය කොමකට හේතුවක්ද? එතකොට හේතුඵල න්‍යායත් කියන්නේ හේතුඵල න්‍යායත් කතා කරනකොට අර කතා කරන්න බැරි වෙනවා. අන්න ඒ සත්‍යස්ථාන කිරීම. මේ වැඩි අවිද්‍යාවකින් කියන මහත්කමක් වෙනවා. නමුත් අපට මේ ලෝකෙදී කතා කරන්න වෙනවා. ඒ කතා කරන්න වෙන නිසා ඒ කතා කරනකොට අපට ඒ කතා කිරීමේදී යම් පැනවීමක් ලෝකෙට මේ මේ ලෝකය පනවනවා. ඒක තමයි කතා කරන්නේ. එහෙම නැතුව මේ දේශනා පරියාය බලනකොට දේශනා තුළ කියවෙන කාරණා දැන් කොච්චර සූත්‍රයක් සාලුණ හඳුගෙන මම කියනවා. චන්දරාගයත් එක තමයි මේක බන්ධකේ තියෙන්නේ. හරියට කල්පනා කරලා බැලුවොත් චන්ද්‍රාගේ දරීමත් එක්ක මේක කතා කරන්න බැරි වෙනවා. නමුත් ලෝකයට කතා කරන්න අපට ප්‍රයත්නක් තියෙනවා. ඒ කතා කරන ස්වභාවය නැත්තම් අර අපි දකින අපට අහුවෙන ඒ ආයතන ක්‍රියාකාරීත්වය මේක බොරුවක් කියන එක. මේ කාරණාව කතා කරන්න දුසු දෙයක් නෙවෙයි. ඒක කතාව අදාළ නැහැ කියන කාරණාව නියෝජ්‍ය තේරුම් ගැනීමත් එක්ක තියෙනවා. එතකන් මම එකයි කිව්වේ. එතකන් අපි තුළ මේක තේරුම් ගන්න අවස්ථාවක් තියෙනවා. තාම ඒක තාම තේරුම් ගන්න අවශ්‍යතාවය තියෙනවා. අපිට හරියට තේරුණා නම් සැබෑවට අපිට නිරෝධය කියන ප්‍රශ්නේ සම්පූර්ණයෙන් හරව සම්පූර්ණ විරුද්ධ වෙනවා. හැබැයි මෙහෙම එකක් තියෙනවා. අපිට ඔය ප්‍රශ්න මතුවෙන එක තමයි අපිට තව ප්‍රඥාව ඇති කරගන්න උපකාරයක් කියන්නේ. දැන් අද ගොඩක් වෙලාවට ප්‍රශ්නයක් මතු කරගන්න නැතුව නිකන් මේ පිළිගැනීමක් විතරනේ ඒකත් එක්කම ප්‍රඥාව දෙන්නේ නැහැ. ඔය ප්‍රඥාව දෙන්නේ ඔය වගේ ප්‍රශ්නත් එක්ක අපිට හිතන්න දෙන්න වෙනවා නෝනේ නිවසක්. අන්නේ නෝනින් ඉවසීම තමයි ප්‍රඥා අවදීමත් එක්ක මේ තේරුම්ගන්න පුළුවන්කම ලැබෙන්නේ. අන්න පොතපත් වෙන්න නැත්නම් සත්‍යජමා තේරුම් ගන්න අවශ්‍ය කාරණා හතරේ කල්යන් මිත්‍ර ඇතුළු සද්ධර්ම ශ්‍රවණේ යොක්ෂමර්තිකාවේ ධර්මාර්ථ ප්‍රතිපදාව කියන කාරණාව තව තවත් හේතු වන්නේ ඉදිරියේ මාර්ගයට යන්න මෙන්න මේ කාරණාව නිසා. ඒ නිසා තවත් අපට ওই කාරණාව තේරුම් ගන්න ඉස්සත් නෝඩින් ඉමර්ස් වෙන්නට ඕනේ. එතකොට අපට ඔය ප්‍රශ්න ලිහෙනවා. ප්‍රශ්න ලිහෙන්නේ නෝඩ වැඩෙනකොට හැබැයි අපට ප්‍රශ්න මතුවෙන්නට ඕනේ. ප්‍රශ්න මතුවෙච්ච තැන තමයි සාකච්ඡාවකදී නැත්නම් ධර්ම ශ්‍රවණයේදී මොකකේදී හරි මේ ප්‍රශ්නේ අපි අපි තුලින් යෝනිස මනසිකාරකෙන් හරි මේ ප්‍රශ්නේ ලිහෙන්නේ. ඒ ලිහීමත් එක්ක අපට දහම තේරුම් ගන්නත් පුළුවන්. ප්‍රායෝගිකත්වයක් තියෙනවා. එහෙමයි සාරා. එහෙම බොම් බොම්පින් තෙරුන් කතා කරන්න. තෙරුන් කතා කරන පොඩි සද්දයක් එන මයික් එකේ ප්‍රශ්නයක් අහන්න තෙරුන් කමන්නේ. තෙරුන් ප්‍රශ්නයක් අහන්න දුව නේද තෙරුන්? තෙරුන් සරණයි සරණාස. සරණාස මේ සරණාස මේ කරන්න පොඩි කියලා ඔව් පොඩ්ඩක් ඉන්න තෙරුන්. සරණාස සෝනස් අපි දැන් මෙතන ඉන්න ගොඩාක් කෙනෙකුන් අභිධර්ම දේශනා ගොඩාක් ශ්‍රවණය කරන කෙනෙක් ඉන්නේ. පොඩ්ඩක් දැනගන්න පුළුවන් සාමාන්‍යක මේ අත්‍තරම අභිධර්මය කියන්නේ බුද්ධ වාස්තුවක් කියලා මට බොහෝ තැන්වල මහල් කියනවා වාස්තු දේශනාවක් නෙවෙයි බුද්ධ වාස්තුවක් නෙවෙයි. ඒකේ වෙනවා විතරයි තියෙන්නේ. ධම්මසංගමයේ වගේ ඒ පරයයන් බුද්ධ වාස්තුවක් කියලා හරියට මට පොඩ්ඩක් කියන්න. කියලා කියනවා. හොඳයි මයික් එකෙන් උත්තර ගන්නතරු මයික් එකෙන් උත්තර දැන් හොඳයි. ඔව් බොහෝ ශබ්ද ගොඩාක් තිබුණා මේ මයික් එකේ ඔන් රෙකෝඩ් තේරුණා අපිට ප්‍රශ්නෙත් බොහොම යන්තමට ඇහුනේ. ස්වයන් වාසයේ මම හිතනවා ප්‍රශ්නේ තේරුණා කියලා. අපිට මේ ප්‍රශ්නෙටත් පිළිතුරක් ලබා දෙන්න අපි හැමදෙන්නේ. ආ ආ කරවසරණයි. මම එකට කෙලින් උත්තරයක් දෙන්න කැමති නැහැ. මම කැමති මෙහෙම අපි අධ්‍යයනය කරන්න ඕනේ. අධ්‍යයනය කරලා හේතුඵල ධර්ම හොඳට කල්පනා කරලා අපි මේක තේරුම් ගන්නට ඕනේ. බුදුරණන් වහන්සේගේ ධර්ම තියෙන්නේ නුවණට නුවණින් තේරුම් ගන්න. එතකොට අපිට මේක හේතුඵල වශයෙන් ප්‍රකට වෙනකොට අපිට මේකේ සත්‍ය ස්වභාවය මොකක්ද කියන කාරණාව තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා තමන් තුළ නුවණ වැඩෙමින් හේතුඵල ධර්ම ප්‍රකට වෙමින් රාගදේශ මොහ ප්‍රහාණය. හැබැයි රාගදේශ මොහ තුනම. දැන් අපිට ගොඩක් වෙලාවට රාගයයි දේශයයි නම් අයින් කරන්න පුළුවන් මොන ක්‍රමයකට. නමුත් මොහේ කියන කාරණා අපි තුල තියෙනවා. මොකද හේතුව අපි මේ ලෝකේ තියෙනවා කියලාම අරගෙන ඉන්නේ අපි තියෙන දේ තමයි බෙද බෙදා බලන්නේ. තියෙන රූපය, තියෙන වේදනාව, ඊළඟට තියෙන සංඥාව, තියෙන සංස්කාර, හතිපට්ඨානය කියලා පුරුදු කරන්නේ තියෙනවා කියලා ගත්ත දේ. ඒකවල තියනවා කියලා ගත්තදී අපි නැහැ කියලා දාන එක තමයි හැම වෙලේම වෙලා තියෙන්නේ. අපි මෙන්න මේ කාරණාව උතර කල්පනා කරලා බලන්නට ඕනේ. එහෙනම් අපි කල්පනා කරලා බැලුවොත් අපට මේක තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙයි. ඉතින් ඒ නිසා මේ නෝරින් යුක්තව මද්දත්ව අධ්‍යයනය කරලා මේ කාරණාව ගැන තේරුම් ගන්න යොමු වෙනවා නම් හොඳයි. තේරුම් ගන්න සම්මාසිතාවත්ම ඒ සම්බන්ධව අගෙන පිළිතුරක් අපිට ලැබුණා මේ ප්‍රශ්නෙට මම හිතන්නේ ඒක එහෙම තමයි වෙන්න ඕනේ. මොකද අපි මෙතන ඉන්න සවනස්කල් වෙන මිතුරු මිත්‍රයන් බොහෝ කල් තිස්සේ මේ ධර්මයේ සොයාන තමන්ගේ ජීවිතය එකතු කරලා ධර්මයට ඉන්න කල් යන මිතුරු මිත්‍රයන් ඒ අය විවිධ මන්මාවත් ඔස්සේ මේ ධර්මයේ තේරුම් ගන්න උත්සාහ කරනවා. ඉතින් ඒකෙන් හානියක් වෙලා නැහැ. ඒගේ පැවැත්ම වෙනස් වෙමින් වෙනස් වෙමින් යන බව අපිට පේනවා. ඒයට පේනවා. ඉතින් හොඳක් වෙන්නේ. ඉතින් ඒ හොයාගෙන යන ගමන අතරතුර යම් යම් අවස්ථාවල යම් යම් තමන් කලින් ගත්ත මාවත් වෙනස් කරાવી ඒවා ඒවා අපි ඒ ඇයට කියලා අපි ඒකට පූර්ව තීරණ නොදී ඒ වගේම වාසේ දේශනා මේ පිටතර බොහොම අගය කරන සානස හොඳයි මේ අපේ සාකච්ඡා මේ වාර 13 වෙනිදාස් අපි අභිධර්ම දේශනා ශ්‍රවණය කරනවා අපිට අභිධර්මයේ බොහෝ උපකාර වෙලා තියෙනවා කියන කාරණා තේරුම් ගන්න. ඉතින් ඒ නිසා අපි ඒක එහෙම තියලා මම ජයන්ත මහත්තයට මේ කමදී ජයන්ත මහත්මයා මේ මේ ස්වයන් වාසිතයෙන් අපි මේ කාරණාවත් විසින් තේරුම් ගන්න ඉදිරිපත් කරමු. ඔබතුමා ඒක එදා සාකච්ඡාවේදී අපි තුන් හත දෙනෙක් කරපු අවස්ථාවේදී මතු කළා රහතන් වහන්සේ කෙනෙක් ගැන කියනකොට ආයතන දෙකක් සම්බන්ධ කරලා යම් යම් තැන්වල කියනවා කියලා ඒ කොතනද කියලා මට හොයාගන්න දරුණා. දැන් මොකද මෙතෙන්දී ආයතන සලායතන ගැන කියන්නේ කියලා වගේ දෙයක්. ඒක පොඩ්ඩක් නැවතත් විශ්මතු කරනවාද පොඩ්ඩකට? හොඳයි තේරුම් ගන්නයි ඒක විශේෂයෙන්ම ඉන්නේ මට මතක හිතෙන විභංග ප්‍රකරණය තමයි ඒ පිළිබඳව කරන්නේ රහතන් වහන්සේට ආයතන දෙකක් හැටියට නෙවෙයි එතන තියෙන්නේ කියලා තියෙන්නේ මේ අපරියාපන්න භූමිය කියන තැනදී තේරෙන්නේ ආයතන දෙකක් හැටියට මන ආයතනයක් ධම්ම ආයතනයක් කියලා. එතකොට සංඥාස් අපිට විශේෂයෙන්ම දැනගන්න ඕනේ අපි දන්නවා සලායතන නිරෝධ නිරෝධ කරනවා කියන එකත් අපි අහලා තියෙනවා. එතකොට මේ මෙතෙන්දී මනායතනයි ධම්මායතනයි පමණක් ක්‍රියාත්මක වෙනවා කියන ඒ කියන්නේ ඇත්තටම සාමාන්‍යයෙන් රහතන් වහන්සේගේ ජීවිතයේදී යෙදෙන ආයතන දෙකක්ද එහෙමත් නැත්නම් අපි අභිලාමානුකූලව ඉගෙන ගන්නකොට අපි කියන අපරියපන්න භූමිය කියන්නේ මාර්ග සිත්තුත් ඵල සිත්තුත් ඒ කියන්නේ සෝතාපන්න මාර්ග සිතත් ඇතුළුව ඒ අවස්ථා හතරම ආවරණය වෙන විදිහටයි මග්ගාච පලාමීච කියලා ආකාරයෙන් එතන යෙදෙන්නේ එහෙම ගත්තහම එතනට විතරක් එතන අපිට තේරෙන හොඳටම මේ මේ මාර්ගයත් ඵලයක් කියන තැන සිත් පමණයි යෙදෙන්නේ ඒකින්ද මෙතන මේ මන ආයතනයක් ධම්මා ආයතනයක් තියෙනවා කියලා නමුත් අපිට වෙනත් තැන්වලදී අහන්න ලැබෙනවා රහතන් වහන්සේගේ සාමාන්‍ය ජීවිතවත්මේදී ක්‍රියාත්මක වෙන්නේ ආයතන දෙකක් හැටියට. ඉතින් එතන යන තමයි පැහැදිලි කර ගැනීමක් අවශ්‍ය වෙන ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කියන එක අපි පිළිතුරක් බලාපොරොත්තු වෙනවා සම්මාන්ත පෙරවන් සර්ණයි. පෙරවන් සර්ණයි. රාතන් වහන්සේට කිසි විදිහකින් හේතුඵල ධර්ම කතා කරනකොට ආයතන දෙකක් විතරක් හෝ තියෙනවා කියලා කතා කරන්න බෑ. මොකද ආයතනය කතා කරන්න තියෙන්නේ අවිද්‍යාව පැත්ත කරගෙන මන ආයතනයත් අවිද්‍යාව පැත්ත කරගෙනමයි තියෙන්නේ වෙන කිසි දෙයක් හේතු කරගෙන නෙමෙයි මොකද ඇත්ත කරනාකේ දිව කය විතරක් නෙමෙයි ආයතන කයම අවිද්‍යාව පැත්ත කරගෙන තියෙන්නේ ඊළඟට තමයි සාමාන්‍ය පැවැත්මක් එක්ක කතා කරනකොට රහතන් වහන්සේ ඇහෙන රූප දකිනවා. එතකොට එහෙම කතා කරොත් ඇහැ කියන ආයතන කතා කරන්න වෙනවා. කනෙන් ශබ්ද අහනවා. එන කන කියන ආයතන කතා කරන්න වෙනවා. ආසින් දැන් රහතන් වහන්සේ නමක් මේ ලෝකයට එකතු වෙලා ඉන්නකොට සාමාන්‍ය කතා කිරීමේදී සියල්ලම සිදුවෙනවා. ආයතනික කතා කතා කරන මේ හේතුඵලය කතා කරනකොට ඒ හේතුඵලණියවත් එක්ක අවිද්‍යාව අකේතන විරාග නිරෝධය කතා කරන තැන කිසි විදියකින් ආයතනයක් අපට කතා කරන්න බැරිය. ඉතින් මේක හොඳට මේ කල්පනා කරලා බලන්න. දැන් මේ යමක සූත්‍රයේදී මේ කියපු කාරණාවක් හේතු කරගෙන දැන් අර කොටිත සූත්‍රයේදී සාකන්න වහන්සේ ගැන කියපු කාරණාවෙදී කොටිත ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ සාරිපුත්තන් වහන්සේ එතන සාකච්ඡාවේදී එතන අර ආයතන 6ම කතා කරන රූප දකින්නවා කියලා ඒ විතරක් කතා කරනවා. හැබැයි එතන සාමාන්‍ය ස්වභාවයක් කතා කරන එකක් තියෙනවා. සුනිත සූත්‍රයේවත් කතා කරනකොට ආයතන 6ම ගැන කතා කරනවා. කතනවා කියන විතර කතා කරනවා. එතකොට එන මෙතන මේ සාමාන්‍ය ස්වභාවයක් ගැන විතරයි කතා කරන්නේ ඒත් එතන අර දෙතර තරක් ඒකාන්ත කරලා කියන්නේ නැහැ. නමුත් අවිද්‍යාව වශයෙන් විරාග නිරෝධය කතා කරන තැනදී අරහත්ත්වයේ කියනකොට මේ හයිතඵල ධහම එක කතා කරනකොට මම කියන සංකල්ප දුරීමත් එක්ක කිසි විදියකින් කිසිම ආයතනයක් කතා කරන්න බෑ. ඒ කතා කිරීමම යම් පැනවීමක්. ඉතින් ඒ නිසා අපි මේ හැම එකක්ම ගැන මධ්‍යස්ථව අධ්‍යයනය කරන්න කියලාම ප්‍රායෝගිකව අධ්‍යයනය කරන්න මධ්‍යස්ථව කියලා මම කියනවා. ගොන්තේ කාරණාට හොඳයි නැවතත් කල්යන මිත්‍රන් විවෘත කරනවා මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් Tamanට උත්තර හොයාගන්න බැරිව තිබිච්ච ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න. පෙරල් සර්ණ ස්වාමීන් වහන්සේ අතුල් කියලා කියන ස්වාමීන් වහන්සේ මට මතකයි එක තැනක ධර්මයේ නාග ස්වාමීන් වහන්සේ නමක් කියලා බුදුචාන් වහන්සේ අහන මේ නිවන කියන්නේ මොකක්ද කියලා ඒකට කියන මේ ආපෝතේජෝ වායෝ නැතිතන නගාහිතේ කියන එතන නිවනයි කියලා සමනද ඒ ගැන පොඩ්ඩක් මේ සම්බන්ධයෙන් පැහැදිලි කර දෙනවා සමනස් කරන සර්ණ සතරවසරණ ඒක තියෙන්නේ ඒවට සූත්‍රයේ දිගනිකායි නැති තැන නෙමෙයි එයා ඒ ස්වාමීන් වහන්සේගේ ප්‍රශ්නෙම වැරදි ඒ ස්වාමීන් වහන්සේ අටවි ආපෝ තේජෝ වායෝ නිරුද්ධ ගන්න කොහෙද කියලා හොයාගෙන යනවා ඒ බ්‍රහ්ම ලෝකේ පවත් බ්‍රහ්ම ලෝකේ දක්වාම යනවා ඊළඟ බුදුන් වහන්සේගෙන් ওই ප්‍රශ්නයන්ට කියන. ඒ බුදුන් වහන්සේ කියන ඒ දහන පටවි ආශෝකයෙන් නිරුද්ධන්නේ කොහේද කියලා. ඒ ප්‍රශ්නේ වැරදි කියනවා කියනවා. එන දාද දිනොතේ හිතීම. හට නොගැනීම. අන්නේ හට නොගැනීම තමයි කතා කරන්නේ. ඒ හට නොගැනීම තමයි නොපිහිටීම තමයි අනිදස්සන විඥානය. නැත්නම් නිරෝධය නැත්නම් අරහත්ත්වයට කතා කරන්න තියෙන්නේ. නිරුද්ධ වීම නැත්නම් නැති කිරීම නෙමෙයි. නමුත් මේ ස්වාමීන් වහන්සේට ප්‍රශ්නාව මේක නැති කිරීම ගැනමයි. ප්‍රතිරෝධය. ප්‍රතිරෝධය අත්මාන පිසන්නේ. ආ ප්‍රතිරෝධය සාමිනාවට අවසරයි සාමිනාන්ට දැන් අර ඔබ මුලින් ඉස්තර කර තිබේ රහතන් වහන්සේ මරණින් මතු වෙනවද නැද්ද ඔය ප්‍රශ්න ටිකේ සාමිනාන්ට ඒ කවුවත් අහලා එහෙම නැත්නම් උදාහරණ මතු කර ගන්න තියනවද රහතන් වහන්සේව කතා කරන නිසා මහන්සේ ජීවිත ජීවිතෙන් අතර ඉඳෙද්දී ඔයට අදාළ ප්‍රශ්න අහනවා තමයි. ඒක අහන්නේ මරණින් මතු වෙන ජීවිත කාලේ මේ මේ මේ කාලේ පවතින සහගතන පිළියම් පාන කාලයකට අදාළව හොම ප්‍රශ්නයක් අහලා තියෙනවා තමයි. ඒක එහෙම ප්‍රශ්නයක් කියදෙන්න පුළුවන්. අපේවන් සරණයි. මේ ඒකට හේතුව සාතන් වහන්සේ මරණින් මතු නැද්ද කියන ප්‍රශ්නේ අහන්න හේතුව ඒ කාලේ රහතන් වහන්සේ ගැනම තමයි සම්පූර්ණයෙන් තිබුණේ. ඒ කියන්නේ රහතන් වහන්සේ ගැන ප්‍රශ්න කියනකොට දැන් ලෝකෙට තේින්න රහතන් වහන්සේ ජීවත් වෙලා ඉන්නවා. දැන් ගොඩක් කොට ප්‍රශ්න ඇහුවේ ධම්මේ තීර්ථක තමයි මුලින්ම ඇහුවේ. එයා රහතන් ජීවිත ප්‍රශ්නේ. එතකොට සම්පූර්ණයෙන්ම ජීවත් වෙලා ඉන්නවා පේනවා. ඒ නිසා ප්‍රශ්නේ මතුවුනේ. දහම තේරුම් ගත්තට පස්සේ එයා එයාට මේ රහතන් වහන්සේ අරහත්ත්වයේ කියන කාරණාවත් එක්ක හොඳටම තේරෙනවා. ඒ නිසා අර ජීවත් වෙලා ඉන්න කාලේ කොහේ ප්‍රශ්නයක් තියෙන්නේ නැහැ. ඒක දහම තේරුම් ගැනීමත් එක්ක ඇති වෙනවා. ඒ වගේ ඇතුව රහතන් වහන්සේ ඉන්නවා මේ ප්‍රකටයි. ඒ ප්‍රකට නිසා රහතන් වහන්සේ වර්ණින්වත් නැහැ කියන කාරණාව ඒ පස්සේ තමයි අහන්න දෙන්නේ. අනිවාර්යෙන් මේ ප්‍රශ්නේ යාට අහන්න යමු වෙනවා. ඒකට හේතුව එයා ඒ කර්ම දන්නේ නිසා. ඒ රහතන් වහන්සේ රාගය නැති කරලා, දේශ නැති කරලා, ඔකත් එක්ක තමයි බුදුන් වහන්සේට උපත් තනසනවා කියන චෝදනාව අපොත් එල්ලේ. ඉන්නව සත්‍යය රහතන් වහන්සේ ඇතිලා යනවා. නමුත් අර මූලික දේ තේරුම් ගත්තට පස්සේ රහතන් වහන්සේ කියන්නේ මොකද්ද කියන කාරණා තේරුම් ගත්තට පස්සේ අර ජීවත් වෙලා ඉන්න රහතන් වහන්සේ කියන කාරණාව ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එහෙනම් අර නොතේරුම් ගැනීම නිසාම ආව ප්‍රශ්නයක්. තේරුම් ගැනීම නිසා නැති වෙන්නේ ඇයි රහතන් වහන්සේ ජීවත් වෙලා ඉන්නවා කියලා ගැනීමක් හටගන්නවා. ඒ කියන්නේ දුක්ඛ ඥාන, සමුදය නිරෝධය, මග්ග ඥාන නැති වෙන්නේ නැහැ. ඒ ඇති නැති නිසා ඔයාලට ඉන් පස්සේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නයක් තියෙන්නේ නැහැ තේරුම් ගත්තට පස්සේ. ඒ නිසා තමයි අර මේ රහතන් වහන්සේ ජීවත් වෙලා ඉන්න කාලය තුළදී ওই ප්‍රශ්නේ අහන්න නැත්තේ. ඒ ප්‍රශ්නේ අහන්න යාට අවශ්‍යතාවයක් එන්නේ නැහැ. සාමාන්‍යයෙන් මේ සාමාන්‍යයෙන් එතකොට සාමාන්‍යයෙන් ඔබ වහන්සේ කියන එකයි මේ කියන කාරණය වැටෙනවා සාමාන්‍යයෙන්. ඒතකොට ඕක ස්වාමීනාද දැන් ධර්මයක් එක ගලපනකොට ස්වාමීනාන්ට ඕක ඔහොම ඔය විදියට දැන් ඔක ගොඩක් අපි අහනවා ගැඹුරින් හිතුවම මෙහෙමයි කියලා විස්තර වෙන තැන් ඕන තරම් තියෙනවා. ස්වාමීනාට ඕක සරල විදියට විස්තර කරන සූත්‍රයක් කොතනවත් තියෙන නැහැ නේද ස්වාමීනාද දැන් ප්‍රශ්නේ තියෙන ස්වාමීනාට අවිස්තර ඥාන්ත මහත්මයා මතු කරගේ සූලක විනක සූත්‍රය ගත්තම ඒකේ අන්තිමට තියෙනකොට ඒක අර එක එක ගාම මේ සංඥා ශූන්‍ය කරගෙන ගිහිලා ආරම්භ සංඥාට ඔහොම ඔහොම ගිහිල්ලා මේ අන්තිමේ නිරෝධාවත නිරෝධ නිරෝධ සංඥාවේදී නිරෝධයටත් ගිහිල්ලා එතනින් පස්සේ ඒ රහත් වෙනවනේ රහත් ඒ විස්තර වෙන විදිහට රහත් වුණාට පස්සේ ස්වාමීන් වහන්සේ කියනවා දැන් මේ එතන මේ රහත් වුණාට පස්සේ දැනගන්නවා කියනවා මේ සමහර සංඥා නිරුද්ධ වෙලායි කියලා දැනගන්නවා නැත්නම් සංඥා නැහැ කියලා දැනගන්නවා හැබැයි එක සංඥාවක් තියෙයි කියලා නිරුද්ධ නොවෙච්ච සංඥාවක් තියෙයි කියලා යනවනම් මේක තමයි කියන්නේ මේ කඩායතනාස්තික වෙන ඒ වේදනාව දෙන සංඥාවට හරියට මේලා කියන්න මට ඒ වචන වලින්ම කියන්න මං ගාව නැහැ පුදන ජයත් මහතුරු දව කරන්නේ කිල්ලා කියනවා ඒතර සංඥාත එතන එහෙම තියෙනවා ඊට පස්සේ ඒ තව සූත්‍රයක් තියෙනවා දැන් අර කන්නවාද සූත්‍ර වගේ ගත්තම ඒක ස්වාමීන් වහන්සේ චන්න ස්වාමීන් වහන්සේ අර අපනීකල ඉන්නකොට මේ අර සියදින නසාගන්න ඉස්තරයන්නේ තියෙන දැන් ඒකේ චන්න ස්වාමීන් වහන්සේට මේ හමු වෙන්නේ අන්නේ සාරිපුත්‍ර රහතන් වහන්සේනේ. ඉතින් ස්වාමීන් වහන්සේ මේ සාරිපුත් ස්වාමීන් වහන්සේ ධම්මහාමුදුරනේ මේ විස්තරහල ඊට පස්සේ ධම්ම ස්වාමීන් වහන්සේ කියනකොට තමන් මේ ජීවිත නැති කරගන්නවා නැවත උත්පත්තියක් නැතිවම කිව්වම එතකොට අහන්නේ මේ රහත් වෙලාට දැනගන්න අහන්නේ ප්‍රශ්නත් මේ අහන්නේ සාමාන්‍ය එහෙමනම් ලෝකේයි ප්‍රශ්න ටික ගන්න ස්වාමීන් වහන්සේ. එතකොට ඒ සංඥාව දැන් රහත් වෙලා කියලා මේ ඉන්දියා දුන්නවා ලෝකේයි ප්‍රශ්න ටිකක්මයි දිගටම අහන්නේ. එහෙම නැත්නම් අර දැන් අපි අද කතා කරන ඔය ඔය අර්ථයෙන් ප්‍රශ්න කිසිම ගණක එහෙම අහලා නැහැ නේද? ඒකට අනුනාක කියන දේ දැන් අද කියන දේ වැටෙන එක නෙමෙයි නොහැටෙන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මේක ධර්මයත් එක්ක ගලපනකොට ඒ විදි අර්ථයක් ඒ හැංගිච්ච අර්ථයක් විතරක් ධර්මයේ තියෙන්නේ කියලා අපි ප්‍රශ්න තේරුණා කියලා හිතනවා. තේරුණා සර්. ඔව් තේරුණා සරණයි. ඔව් ඇත්තටම ධර්මයේ තමයි බුදුරණවහන්සේ කාරණාව කියනවා ධාම හැඟෙච්ච ධාම් කරුණු කියනවා ඒක ඉවත ප්‍රගන්නට ඕනේ يعني ධාම් කාරණාව කියන කාරණාව අපට එකපාරට ප්‍රකට වෙන්නේ නැහැ එහෙම වචන ටිකකින් සම්පූර්ණයෙන් ඒව ප්‍රකට කරලා දෙන්න පුළුවන් කමක් නැහැ ඒකට අපේ නුවණ අවදි වෙන්නට යමක් දෙන්නේ දැන් අපිට ඕන කෙනෙකුට අර වචන වචන වලින් තේරුම් ගන්නට මොන මොන හරියට හොයනවා හැබැයි මේ වචන වලින් තේරුම් ගන්නේ අපිට අර සිතුවිලි මාත්‍රයක් විතරයි අර සැඟවිච්ච අර්ථ ඒක ගංගුත්තුනිකා දේශනාවක පැහැදිලිවම තියෙනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ බව සැඟවිච්ච අර්ථ දැනගන්නට තව ස්වාමීන් වහන්සේලා ළඟට යනවා කියලා ගංගුත්තුනිකායේ එකේ තියෙන්නේ. මට මතක ඒකක නිවාදීව දුක නිවාදේ තියෙන්නේ කියන්නේ කියලා. ඒ කියන්නේ අනිවාර්යෙන් අපට විවෘත නොවිච්ච කාරණා විවෘත කරගන්න තියෙනවා. එහෙනම් ඒක දේශනාව අහපමණින් විවෘත වෙන්නේ නැහැ. එහෙනම් මේක තේරුම් ගත්ත කෙනෙක් ළඟට යන්න තියෙනවා. එහෙනම් එවැනි කාරණා තියෙනවා. නැතුව මේ හැම දෙයක්ම අපිට අපේ දැන් වෙන බුදුරණවහන්සේ කියපු කාරණා හැමෝටම අර වචන ටිකකින් විතරක් කියනවනම් අවබෝධ වෙන්නට ඕනේ. දෙවියන්ව අවබෝධ කරගන්නට ඕනේ. කොටුල රජුගේ බොහෝ අරුවා. නමුත් අවබෝධ කරගත්තේ නැහැ. ඒකට හේතුව තමන්ගේ නුවණ වැඩිමට අවශ්‍ය කාරණා මේ තුල තියෙන්නේ. ඒකට තමයි හිතන්නේ අවශ්‍ය. ඒ හිතන්න ඕන දේ මේ දේශනාව තුළ තියෙනවා. ඒක හිතනකොට අන්න ඒක වැටහෙනවා. එහෙම නැතුව මේ සම්පූර්ණ වචන ටිකකින් විතරක් ඒක ගන්නව ගන්න බෑ. ඉතින් ඒ නිසා ඒක හිතලා තේරුම් ගන්න ඕන දෙයක්. හැබැයි මේ හිතලා වැටුණාට පස්සේ සියල්ලකින් ගැලපෙලා යනවා. හොඳට කරනවා මේ දැන් මගේ අතර එකම ගැටලුව තියෙන දැන් රහතන් වහන්සේලා දෙනමක් අතර වෙන සාකච්ඡාව කිව්වත් කිසිම තැනක ඒ අද අපි කතා කරන විදිහට අදාළ වෙන්න මොකනවත් නැති හින්දා නැත්නම් මොකද කියන්නේ තමයි මගේ මේ හැම හැම වෙලාවෙම තියෙන ගැටලුව ඒකෙන් තමයි පෙරසරණ දැන් රාතන් වහන්සේලා අපිට කතා කරනකොට ඇත්තටම අපට කතාව අදාළද දැන් බලන්න ඕන කල්පනා කරලා දැන් එක දේශනාවක් කරනකොට ඒ දේශනාව ඒ කෙනාට අදාළව කරන්නේ බුදුරණවහන්සේලා දේශනාවක් කරන්නේ ඒ කෙනාට අදාළව මොකද ඒ කෙනාගේ නුවණ තියෙන ආකාරයට යට තේරුම් ගන්නකොට අපි කතා කරන්නේ එහෙනම් ඒ දේශනාවක් අදාළනකොට බලන්නට ඕනේ පරියාය සියල්ලක් බලනකොට තමයි අපිට මේ දේශනාව තේරුම් ගන්න පුළුවන් එහෙනම් මේ රහතන් වහන්සේලා අතර සාකච්ඡාවක් සිදු වෙනකොට උන්වහන්සේලාට ඒක වටහා ගැනීම ශක්තිය තියෙනවා ඒ වටහා ගන්න ස්වභාවය තියෙනවා. මොනවාද කතා කරමු ස්වභාවයක් තියෙනවා. මෙන්න මේකත් එක තමයි මේ සාකච්ඡා කියලාම සිදුවන්නේ. සාකච්ඡාන්තයේ කය තියෙනවා ආයතන තියෙනවා කියන දේශනා ඒක ආතරසම එහුණාද? නෑ ස්වාමීන් වහන්සේ මේකත් එක්ක තමයි ඒක තේරුම් ගන්න ඕනේ කිව්වට පස්සේ ඇහුන්නේ. මෙතන කිව්වේ දැන් ඒ ඒ හැම කාරණාවක්ම තියෙන්නේ ඒ අදාළ ඒ කියන්නේ දැන් අපිට බාහිර දාරු කියලා සාමාන්‍යතර කරන්ට් එකක් තියෙනවා. දැන් ඒක අපි විත්‍ය විත්‍ය මත්තන් කියලා කියනකොට අපිට දැක්ක දැක්ක කියලා එහෙම එකක් නෙමෙයි මතක් වෙන්නේ. එතකොට ඒක සංකල්පයක් විතරයි. මේ බාහිර දාරු කියලා සාමාන්‍යයෙන් ඉස්සලා හිතෙන්න කලින් මේ කිව්වේ මොකද්ද කියන කාරණාව තේරුම් ගන්න උත්සාහ කරේ. ඒක තේරුම් ගන්න උත්සාහ කරනකොට ඒ නෝඩින් ඉවසීමත් එක්ක මේ කියව කාරණා වැටහුණා. අන්න හේතුවනේ අහුණා. අන්නේපත් එක්ක ඊළඟට තමයි හිතන්නේ. ඉරසලි වෙනවා. එහෙනම් අර කියන කියන දේශනා කරන කාරණා තුළ සම්පූර්ණයෙන් තියෙන ගැඹුච්ච අර්ථය. ඊළඟට එයාට අදාළ පරියායක් තියෙනවා. අපිට මේ හැම එකක්ම ඉගෙන ගන්න තියෙන්නේ අපට හැමතැනම අපිට කියන එකක් නෙමෙයි තියෙන්නේ. අපේ ඉන්දිය ධර්ම දැකලා කියන එකක් නෙමෙයි මුදුරනවා තියෙන්නේ. එහෙනම් අපේ ඉන්දිය ධර්ම වැදෙන විදිහට අපි මේ හැම දේශනාවම කල්පනා කරලා බලන්න වෙනවා. අන්න යම් කිසි දවසක අපි ඉන්දිය ධර්ම වැදෙනවට පස්සේ අපිට මේ දේශනාව සියල්ලම ගැලපෙලා යනවා. එතකොට කියපු දේවල් කිය පරයය මොකද අනුත්තර නිකායෙන් දේශනාවක් තියෙනවා ගැඹුරු අර්ථ ගැඹුරු අර්ථයට කතා කරන්නත් ඕනේ සරල අර්ථ සරලව කතා කරන්නත් ඕනේ මේ විදිහට කතා කරන්නතු ගැඹුරට සරල කරන්න යනවා නම් සරල ගැඹුරු කරන්න යනවා නම් ඒක මේ බුදු සාහන අතුරුදහන් වීමක් නැත්නම් බුදුරජාණන් චෝදනා කිරීමක් කියන අනුත්තර නිකායේ දුක නිපාත සූත්‍රය එක තියෙනවා. ඉතින් ඒ නිසා මේ සියල්ලම ගැළපෙලා යන්නේ මේ දහම් පරයය හරියට තේරුම් ගැනීමත් එක්ක. පෙරවන් කරන්නේ හොඳයි සාමනාද සමාන සාමනාද මේ විදිහට මේ විදිහට ප්‍රශ්නාවලට දෙකෙන් මේක තේරුම් ගන්න ඕනේ නම් අහන්නේ සාමනාද එතකොට දැන් එතකොට ආයි ඔළුවට එන ප්‍රශ්නේ තමයි සාමනාද දැන් අපි දැන් අපිට හැම සාමනාද හැමෝම කියන්නේ අපිට සූත් ධර්මයක් එක මේ ආන හැමදේම ගලපන්න කියලා මොකද අදගත් පුතින් සාමනාන්තලත් ඉන්නවා ඒක විදිහට කියන අය ඉන්නවනේ එතකොට ඔසයි දැන් වචනින් මේ සාමනාන්තේ කියන එකට අදී මේක කොහොමද විරුද්ධ වෙන්නේ කියලා ඔලා එහෙම සාමනාත ප්‍රසිද්ධ වුණා නම් අරගෙන මට කියන්න පුළුවන් එකට එකක් ගන්න ගැලපෙන්නේ නැති දැන් සාමනාන්තේට අපි පටලැවෙනවා නිකන් මේකද හරි මේකද මොකද අපි තාම මේ හොයන අය තාම මේක ගලප ගන්න උත්සාහ කරලා නැහැ ඒකින් තමයි මම මේ ප්‍රශ්න අහන සාමිනාට සාමිනාට ඒකව දැන් ප්‍රශ්නේ තියෙන සාමිනාට දැන් සූත්‍ර පිටකේ එහෙම නැතුව ඒ බුදුහාමුදුරුත් එහෙම නැතුව ඒ සංගවුණු අර්ථය දැන් අද කට්ටිය මතු කරන්නේ අද සාමිනාටලා ගිහිපැදී උන් තරහයි මතු කරනවානේ සාමිනාට ඒකට මේ මතු කරනකොට ඒ ඒ මතු කරන හැම සාමිනාන්තර අතරත් කොහොම එකේකට එකක් නොගැලපෙන තැන් තියෙනවා ඒකකොට එහෙනම් අපි කරන්නේ නම් ස්වාමීන් වහන්සේ එකක් හිතන්නේ ඒ ස්වාමීන් වහන්සේලෝ ගිහිතයිද ඕන කෙනෙක් ඒ ඒ ධර්මයෙන් නම් අවබෝධ කරලා එන්නේ කියන්න ඕන ඒ සංගම අර්ථය දැන් වහන්සේ විස්තර කරන විදිහට. ඒතර එහෙම එහෙම ධර්ම අවබෝධ නොකර දැන් මේ මම වගේ කෙනෙක් නෙමෙයි හිතලා හිතලා මට හිතන දේක් ඉදිරිපත් කරොත් මම අවබෝධයෙන් පැහැදිලිව අවබෝධ වෙන්නේ මම මේ කරුණ සාමාර කරුණ ගලපගෙන යන උත්සාහ කරන කෙනෙක්. එතකොට සාමිනාවක ප්‍රශ්නයක් වෙනවා ඇත්තට මේකත් ඒක ඒ කියන එකත් අර අර විදිහටම හිතලා හිතලා හිතලුවක් වෙනවද නැත්නම් ඒ ඇත්ත ධර්මයේද කියලා ඒක ඒ පැටලවිල්ල කොහොමද කරන්නේ ලියා ගන්න ආතරවතරයි ඒකට ඉතින් අපට නුවණ තියෙන්නට ඕනේ ඒක බාහිරින් අපිට කවදාවත් ඒක තේරුම් ගන්න බෑ අපට නුවණ තියෙනවා නම් අපට නුවණට වැටෙනවා නම් ඒ ධර්මත් එක්ක ගලපලා ඒක තමයි තේරුම් ගන්න තියෙන්නේ අපිට ඉතින් එක එක්කෙනාට වැටෙන කාරණා එක එක විදිහට ජීවත් කරා කියලා අපි බලන්නට ඕනේ ධහමට බලලා ධහමට ගලපලා. දැන් ධහමට ගලපන්න අපි ධහම හොයන් යනවා නිකි යම් කිසි දවසක අපට නිවැරදිව මොනවාර කල්ලුත් කියා වගේ අපිට නිවැරදිව යම් කිසි දවසක තේරුම් ගත්ත දවසක අපිට ඒක මොකද කියලා ඉරවලු. එතකන් ඉතින් අපිට මේක තේරුම් ගන්න හොයන්න වෙනවා. එතකොට අපිට ගැලපෙන්නේ ආවේ. අපර හරියට තේරෙයි. ඉතින් ඒ නිසා අපි කියන ඒ කියන දේ අහලා අපි ඒක ඒකාන්ත වශයෙන් හරි කියලා පිළිගන්නේ නැතුව. දැන් හැමෝම කියන්නේ හැමෝට හැමෝට වැටෙන විදිය. එහෙනම් අපි මේ කියන හැම එකක්ම තේරුම් අරගෙන අපි දේශනාවත් එක්ක ගලපලා අපි තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ. එතකොට අපට වැටෙන ස්වභාවයක් ඇති වෙනවා. අන්නේ මධ්‍යස්ථ භාවය අපිට ඇති වෙන්න ඕනේ. අපි සරණියායුක්ති බුදුරජාන් වහන්සේව සරණියායුක්ති ධර්මයේ සරණියායුක්ති ඒ සංගරත්නේ කියනකොට මාර්ගඵලලාභී සංගරත්නේ. එතකොට එහෙනම් අපි කෙනෙක් හැටියට බුදුරජාණන් වහන්සේ සරණ යනවා නම් අපි බුදුරණවහන්සේ කියපු කාරණාව අහන්නට ඕනේ. එතකොට අපි එක එක්කෙනා කියන හැම කියන දේම අපි අහනවා. හැබැයි අහලා අපි මේක තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ. යම් කිසි දවසක අපි දේශනාව හොඳට හදාarලා දේශනාව ඉගෙන අරගෙන එයාගේ මේක ප්‍රායෝගිකව වැටහෙනකොට අපිට මේක තේරුම් ගන්න පුළුවන්කම ලැබෙයි. ඒ නිසාම තමයි බුදුරණවහන්සේ මේ ධර්ම තේරුම් ගන්න අපහසුකම ඉස්තර කරන්නේ. ඉතින් ඒකට අපිට කරන්න දෙයක් නැහැ. හැමතැනම මේ කාරණාව එක එක විදිහට විස්තර වෙමින් තියෙනවා. ඉතින් ඒ විස්තරයෙන් අපි තුලින් අපි මේක තේරුම් ගන්නට දක්ෂ වෙන්නට ඕනේ ධර්ම ටික ටික ඉගෙන ගන්නකොට ඒ කාලයක් යනකොට අපට ඒක තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙයි. හොඳයි කල්යන් මිත්‍රයන් තව ප්‍රශ්නයකට දෙකකට අවස්ථාවක් තියෙනවා. මේ නෝහිටු කල්යන් මිත්‍රයන්ට අවස්ථාවක් දෙන්න වටිනවා කියලා හිතනවා. හොඳයි ස්වාමීන් වහන්සේ අපේ කල්යනා මිත්‍රන්ට ඒකට වෙන ප්‍රශ්නයක් නැහැ. නමුත් මම ප්‍රශ්නයක් අහන්න ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මොකක් සූත්‍ර දේශනා මතකෙන් වගේ කියපින්ද මේ ඔබ වහන්සේට මතක තියෙනවද දැන ස්වාමීන් වහන්සේ මේ වගේ මම මේ පොතකින් කියන්නේ කිසි සූත්‍ර දේශනා නම නැහැ. අකිංචනං අනාදනං හේතන් දීපං අනාපරං නිබ්බානമിതി තං භූමි ජරා මච්චු පරික්ඛයන් කියලා ස්වාමීන් වහන්සේ ඒ ඒ මේ මේ අපේ කුගලි මහත්මයා මතකද දන්නේ කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේගේ පටිච්චසම්පාද මේ පොතේ එක පොතක තියෙන්නේ තේවන වෙලුමේ. ඉතින් ඒකේ ඒතෙන්දි මේ කියන අකිංචනං අනාදනං කියන්නේ ඒ කාරණාව ස්වාමීන් වහන්සේ වාසිත මේ අවස්ථාවේදී මතකයකින් අපිට පැහැදිලි කරලා දෙන්න පුළුවන් ස්වාමීන් මේ දැන් කතා කරන කාරණාවට සම්බන්ධයෙන් හොඳයි දේවස් සරණයි. ඒක තියෙන සුත්ත නිපාතේ පාරායන වගේ තිග්ගේ සූත්‍රය. මේ අකිංචනං අනාදනං කියන අපි කිසිවක් නැහැ කියලා ලෝකයේ තුල තියෙන දෙයක් නැහැ කියන කාරණාව නෙමෙයි. කිසිවක් නැහැ කියන ස්වභාවය අවිද්‍යාව නිරුද්ධ වීමත් එක්ක සමාතුල හට ගන්න දෙයක්. ඒක ඇත්තට කටුකුන් කරන අතට ඒක ඒ කරණාව ඒ තුල ඉස්මතු කරලා තියෙනවා. එහෙනම් අකිංචනං අනාදනං ඒක අත ඒ මොකද ජරා මරණ ඉක්මවන දුකට මොකද්ද කියලා මේ අහන්නේ. එතකොට ඒ ජරා මරණ ඉක්මවන දුකට කියලා යනකොට අපට අර තනක් හැටියට නිවන තනක් යනද ඇත්තටම ওই නිවන තනක් කරගන්න ওই කර්ම හේතුවක් වෙනවා. නමුත් දැන් මේ ලෝකය මම ඉස්සරහ පැහැදිලි කරා අපි ලෝකේ කිසිවක් කියලා අරගෙන තියෙන්නේ ඒ යමක් කියලා ලෝකේ අරගෙන තියෙන්නේ අපි මේ යමක් කියලා ගත්ත ලෝකෙ හෙතරින් උත්සාහ කරන්නේ එතකොට යමක් කියන ගත්ත ලෝකෙ නැතිනවා කියන කාරණාව නේ බුදුරණවහන්සේ පැහැදිලි කරන්නේ සත්‍ය නොදැකීමවත් එක්ක යමක් කියලා ගත්ත ලෝකෙ නොගැනීමක් වෙනවා ඒ යමක් කියලා ගත්ත ස්වභාවය ගන්නෙ නැහැ සත්‍ය දැකීමත් එක්ක අන්න ඒක අකින් කරන්නේ. අකින් කරන මොනවදනම් කියලා කියන්නේ. දැන් අපට ඇහැ රූපේ කියලා පනෝකර කන ශබ්දේ නාසයේ ගන්ධේ දිවරසේ කය පහත මහරක ආරම්භන කියලා අපිට කිසිවක් දැනෙලා තියෙනවා. ඒ දැනෙච්ච දේ තමයි අපි ප්‍රති කරන්න හදන්නේ. නමුත් පනෝගත ස්වභාවය අපි දැක්කනම් පනෝ ගැනීම දුර වෙනවා. අන්නේ කාරණා තමයි මේ වේදනාව තුළ ඉස්මතු කරන්නේ. ඒ වගේම ඔය ඔය විදිහට කාරණා ගොඩාක් මේ නිවන සම්බන්ධ තේරුම් ගන්න ඕන කාරණා ගොඩක් තැන්වල ඉස්මතු කරලා තියෙනවා. දැක්කේරුවන් සරණයි. සාදු සාදු සාන්නාස බොහොම පිං. ඒ ඒ කාරණාව මතක තබාන්සේ මුලින් පටන් ගන්නකොටමත් අපිට කිව්වේ ඒකයි ඇත්තටම මේ මේ මේ තියනවා කියලා ඉන්න තැන ඉඳලා අපි කතා කරනකොට තමයි මේ ඔක්කොම මේ කතාවල් ප්‍රශ්න ඔක්කොම ඇති වෙන්නේ කියන කාරණාව. ඇත්තටම එහෙම මේ අයිති කිසියක් නැත්නම් විලාපත් වෙන්න දෙයක්වත් නැහැ. අල්ලගෙන දෙයක් නැත්නම් මතයට දාන්න තියෙන්නේ කොහොමද මරණයක් මරණයක් එන්නේ කොහොමද කියන ඒ ඒ අදහස ගෞතම ස්වාමීන් වහන්සේ මත කළ දෙලා තියෙනවා. එතකොට එහෙනම් මම කල්ලාම මෙතෙන් දෙව වෙන කැමතියි. තවත් ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න අවස්ථාවක් තියෙනවා. චිත්තමාත්මය ඔබතුමීට පුළුවන් එකතු වෙන්න. සරණයි ගෞරවනීය සම්මානත ඉතාම පැහැදිලි ඔබ වහන්සේගේ දේශනාව යනසන්නස මේක ප්‍රශ්නයක් යොමු කරන්න තේරෙන්නේ නැතිකම නිසා තමයි අහවක් අහගෙන හිටියේ සන්නස මේ දැන් අපි ඉන්නේ තාම මේ මම කියන තැන ඉඳගෙනනේ මම ඉන්නවා අපි තාම කරන මම කොහේ ඉඳලාද ආවේ මම යන්නේ කොහෙටද කියලා සොයන මට පුළුවන් දුසන්නස රහතන් වහන්සේ කෙනෙක් ගැන අහන්න එහෙම අහලා තේරුම් ගන්න පුළුවන් වේද කියන එක හිතුණා. උපවාසයේ එකට කීප තැනක මට සිටියෙන් පිළිතුර ලැබුණා යම් කිසි කෙනෙක් මේ මම කියන්නේ කවුද කියලා අවබෝධ කරගන්න තුරු මේ වැටෙන්නේ නැහැ කියන එක ඒකයි කන්නක ප්‍රශ්නයට අදාළද කියලා තේරෙන්නේ නැහැ ඒක තේරුම් ගන්න. ආතරුවන් සරණයි. දැන් හරි ඇත්තරම මේ ඒක හරියටම ඒ ප්‍රශ්නේ කියලා යන්නේ අර මම කියන කාරණාවට හේරුම් ගන්න මේ මම කියන කාරණාව හැදෙන නැති නැත්නම් මේ හේතුඵල වශයෙන් හේතුඵලයේ සත්‍යයක් කියන තේරුම් ගැනීමත් එක්ක එකනම් තේරෙන්නේ හැබැයි අපි ඒකනම් මේක තේරුම් ගන්න හොයන්නට ඕනේ කල්පනා කරන්න ඕනේ නෝනින් ඉවසන්නට ඕනේ එහෙම නෝනින් ඉවසන වැඩපිළිවෙල පුරුදු කරනකොට අධර්ම ශ්‍රවණයයි කලන් මිත්‍යසුරයි යෝනිසමනිකාරයයි ධම්මං සම්පටිපදාවයි මේ කාරණා ටික අපි ඉස්සෙල් පුරුදු වෙනකොට අපට ඒ රාතන් වහන්සේ මරණින් පස්සේ ඇත්තද නැත්ද කියන මේ අවයකට ප්‍රශ්න අවයකට ප්‍රශ්න බව වැටහෙනවා එතන ඒක තේරුම් යනවා අන්න එතකොට රාතන් වහන්සේ මරණින් පස්සේ නැහැ කියන ඒ පාපී දෘෂ්ටිය දුරවල යනවා එතකන් මේ කාරණාව තියෙනවා පොතපන් වෙන තාක්කල් අපේ තුල සියුම් වශයෙන් මේක තියෙන අපි සමාලක් නැහැ කියලා හිතන්න පුළුවන්. නමුත් ඒක කාරණාව තමයි අපේ හැඟීමක් වශයෙන් තියෙන්නේ. ඉතින් එහෙනම් අපි මේ හේතුඵල වශයෙන් හේතුඵල වශයෙන් මේක නුවණින් කල්පනා කරගෙන යනකොට මේ නිරෝධය කියන කාරණාව තේරුම් ගන්න පුළුවන්. එහෙනම් අපට යමක් තේරුම් ගන්න හිතන්න තියනවා කියන කාරණාව තව අපට තේරුම් ගන්න ඉන්නසන්න තියනවා කියන කාරණාව අපි තුළ අපි ඇති කරගන්න ඕනේ. ඒකත් එක්ක අපි තව තවත් මේක තේරුම් ගන්න විමසනවා. අන්න ඒක තේරුම් ගැනීමත් එක්ක අපට මේ අවයකට ප්‍රශ්න අවයකට ප්‍රශ්න බවම වටහා ගන්න පුළුවන්කමක් ලැබෙනවා. දැන් පෙරවසන සනස අවසාන ප්‍රශ්නය යොමු කරන්න මම අවස්ථාව දෙන්නම් ආචිත් තමයි මේ ඔබතුමා කතා කරන්න. නෑ මම තෙරුවන් සරණයි කියලා කියලා හොඳයි හොඳයි තෙරුවන් සරණයි. හොඳයි අවසාන ප්‍රශ්නය අහන මම ගෞරවයෙන් ජයන්ත මහත්මයාට යොමු වෙනවා. ඊට අනුතුව ශ්‍රීමති මහත්මිය ඔබතුමේ මුලම කොටස ඉදිරියට නැතුණත් ඔබතුමීට යොමු වෙනවා මම අද ගෞරවනීය ස්වාමීන් වහන්සේට දෙන්න මේ ස්වාමීන් වහන්සේ අපිට අද එකතු වෙන්නේ පූජ්‍ය පදාලෝගේ අනුමදස්සි ස්වාමීන් වහන්සේ කොගලගේ මහත්මයා තමයි අපිට බොහොම කරුණාවෙන් ස්වාමීන් වහන්සේලා ඇස්ති කරේ. හොඳයි. යන්ත මහත්තයා උතුමට මෙන්න. මම හිතන්නේ අපිට උපදේශක් තමයි විශේෂම අවශ්‍ය වෙන්නේ ස්වාමීන් වහන්සේ දැන් අපි සාමාන්‍යයෙන් ධර්මය තේරුම් ගැනීමට උත්සාහයක් දරන නිසා ඒ වගේම යම් කිසි විදිහකින් සමත විදර්ශනා කියන කොටස් දෙකක් යම් තරමින් හෝ නිරෝධාර බලනවා කියලා කියන්න පුළුවන් ඒකේ සිකේක මට්ටම් වලින් ස්වාමීන් වහන්සේ අපේ වෙනුවෙන් දෙන්න පුළුවන් උපදේශය කුමක්ද ස්වාමීන් වහන්සේ අපි ඉන්න තැන ඉඳලා තව විදිහකට කරගෙන යනවා කොයි විදිහකද තවදුරටත් අපි අපේ සිත අපි මෙහෙම වීමට යොදවන්න කියන එක පොඩ්ඩක් ස්වාමීන් වහන්සේ උපදේශයක් ඇටියට මට කළ දෙනවා නම් බොහොම ප්‍රසන්නයි. ඔව් ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නේ මම හිතන්නේ මමත් ওই ප්‍රශ්නේ ටිකක් වෙනස් ඉදිරියට කලින් යන්න ඕනද ඇහුවා නමුත් ඔබතුමා නැවත ඒක ආපු නිසා මම ඒක තව ටිකක් මේ ෂාප් කරලා මතු කරගන්න අපිට ඔබතුමා ඔය ප්‍රශ්න අපිට තියෙන නිසා ස්වාමීන් වහන්සේ අපි ඒ ටිකක් කෙලින්ම විතර කොහොමින්ද ඉන්න මම ඒක අහන්නේ ස්වාමීන් වහන්සේ නැවතත් සානස් අපිට තියෙනවානේ කීප ක්‍රමයක්. ඉතින් අපි අපිට පුළුවන් අපි මේ සම්මා දිට්ඨියම හොයනවා කියලා අපිට තව තවත් මේ ධර්මයේ කතා කර කර තව තවත් මේ මේ මේ මේක මේක වැරදි මෙහෙම තමයි වෙන්නේ කී කී අපිට දේවල් කතා කරන්න පුළුවන්. ඒක ඒ විදිහටම මේ චින්තාමය වශයෙන් දිනු කරන්න පුළුවන්. ඒ කියන්නේ රූපයක් කියලා දෙයක් එළියේ තියනවාද? රූපය කියන්නේ මේ අතුලින් හදාගත් එකක් නේද කියලා අපි අසා දැනගත්ත ධර්මය වෙනස් වෙනවාන්සලාගෙන් අසා දැනගත් ධර්මය අපිට මේ විශ්ලේෂණය කරමින් ඒක එහෙම නේද කියලා අවබෝධයක් අවබෝධ ඥානයක් අවබෝධ කියන්නේ යම්කිසි මට්ටමකට ඇති කර ගන්න පුළුවන්. ඉතින් අපිට ඒ ඔස්සේම කටයුතු කරන්න පුළුවන්. ඒ වාඩිලත් ඔක් කරන්න පුළුවන් සමාජ ඇස්තිර පියාගෙන. ඉතින් ඒක එක ක්‍රමයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තවත් කෙනෙක් හිතන්න පුළුවන් ඒක මුකුත් කරන්නේ මම ආනාපාන සති භාවනාව වෙන දෙයක් කරගෙන ඒ ඔසේ මේ කටයුතු කරනවා කියලා ඒ කියන්නේ ආනාපාන කියන්නේ මේ ඒ ඔසේ ආනාපාන සතියේ තමන් ඉන්නකොට කොයි වෙලේ හරි මේ දේවල් තමන්ට කිසියම් ආකාරයකට පෙනේ අවබෝධ වෙයි කියන හැඟීමෙන් කටයුතු කරන්න පුළුවන්. ඒව නැත්නම් යම් කිසි කෙනෙක් කිසියම් ආකාරයකට භාවනාවකට වාඩිලා හිත තැම්පත් කරගෙන සමාධිගත කරගෙන ඒ ඔස්සේ තමන්ට පුළුවන් ඒ මොහොතට තමන්ට අත්දකින්න වෙන ස්පර්ශයන් ඔස්සේ මේ සත්‍ය අවබෝධ කරගන්න යොමු වෙන්න. තමන් තමන් දැන් මෙතන ඉන්නේ කියලා මේ මොහොතේදී මට මාත් එක්ක තියෙන ස්පර්ශ, ඇහෙන ශබ්ද, ඒ මේ ඔස්සේ ඒ ඔන්න ඔය වගේ දැන් ඒක අහපු දා ඒවා අපි කරන්නේ ස්වාමීන් වහන්සේ මෙච්චර කතා කරපු අභිධර්මයේ පැත්තක තියලා ඔය දේ මොකකට වාඩි වුණාම ගෙනියන්නේ නැහැ නේ වාඩි වෙනකොට ඒක පැත්තක තියලා මේ කතා කරන සූත්‍ර පැත්තක තියලා එහෙම. ඒ ඔන්න ඔය වගේ අපිට මේ මම ඉස්සරහට ඇවි යකින් පවත්තන් දැන් අපිට වහන්සේ උපදේශයක් දෙනවා නම් කොහොමද ස්වාමීන් වහන්සේ කරන්න කියන්නේ? කරන කරන මාත්‍යක් කියව කරන ගොඩක් හරි. ඒ කියන්නේ අපි ඇත්තටම මේ තව තවත් අපි මේක කරන්නට ඕනේ. කියන්නේ මේ කරන සාකච්ඡා මේ කරන දහම් ශ්‍රවණය මොකද ඒක තමයි මූලික කාරණාව. මේවත් කරගෙන ඊළඟට අර භාවනා අපි සමතේ පැත්ත ඒවත් කරන්නට ඕනේ. ඊළඟට විදර්ශනාව කියන එක නම් පුංචි කාරණාවක් ඇත්තටම කියන්න කැමතියි. මම විදර්ශනාව ගැන පොඩි මතක් කරලා දෙන පොඩි දේශනාවකයක විදර්ශනා කරන ආකාරය සම්බන්ධයෙන් දැන් මේ අහලා නිරවුල් කරගත්ත කාරණා, තේරුගත කාරණා දැන් අපිට දැන් මේ අපි මේ පනෝගයක් නිසා මේ ලෝකෙට සකස් වෙන්නේ. අපි මේක දැන් අහලා දැනගත්ත කාරණාවක්. අපි ඊළඟට මේක අපි තුලින් මේක තේරුම් ගන්නට ඕනේ. මේක එහෙමද කියන එක. අපි තුලින් මේක තේරුම් අරගෙන අපිට දැන් ප්‍රායෝගිකව අපිට මේක හැදෙනකොට දකින්න බැහැ එකපාරට. එහෙනම් අපි හැදෙනකොට අපිට දකින්න පුළුවන්කමක් ලැබෙන නෝන ඇතිවීමත් එක්ක. ඒක නෝන ඇති වෙන තමයි අර කල්යාණ මිත්‍යාකර මේ හැම දෙයක්ම දහම් සාකච්ඡාව දහම් සෝරින් ඔක්කොටකාර වෙන්නේ. ඒකට පුර අපිට යම් කුරුදු කිරීමක් මම මේ කුරුදු කිරීම ඒකට පොඩි ෆොටෝ කිරීමක් කරලා තියෙනවා. ශ්‍රී ලංකාවට හරි මොනම හරි දෙයකදී නැත්නම් අපිට මේක භාවනා කරනවා අපි සිහිය පවත්වනවා හරි අපට අරමුණක් එනවා. දැන් ඕක ඇත්තරම මම ඔය කාරණා එකතු කරේ මේ සංගීතනිකාය තුනේ තියෙන පාරුලේක සූත්‍රය අතුරු කරගෙන ඒකේ පැහැදිලි කරන පුතග්ජන කෙනා නිවන දක්වාම ඉක්මන ආයතනයකට කියනවා. ක්‍රමයක් විතර කළා විතරක් විතර කරන්නේ එතකොට ඒ සියලු දේවල් සංස්කාරයක් කියලා ගන්න කියනවා සකස් වෙන්නේ මේ සංස්කාරය හැදුනේ කොහොමද කියලා ආපස්සට ඉන්න ගන්න කියනවා එතකොට අවිද්‍යාචාර විස්පර්ශ නිසා අසන්නාව අතරින් පිළිගත්ත නිසා මේ අටගත් වේදනාව ඒ නිසා හටගත් සංස්කාරයක් කියලා නිරවසන්න කියනවා. ඊට පස්සේ එතන ඉවසන්න කියනවා අවිද්‍යාව කියන්නේ හටගත් සංස්කාරයත් අනිත්‍ය සංකතයි පරිසම්පන්න ඒ හටගත්තේ මේ නිසා ඒ විදිහට අවසානතාව වෙන්නේ අවිද්‍යාව. හැබැයි අපි අනිත්‍යයි සංකතයි පරිසම්පන්නයි කියලා මොන හෝ ක්‍රමයකට වචන ටිකක් දැනීමලක් සිතිවිල්ල දැනීමක් නෙමෙයි කරන්න තෝරන්නේ අනිත්‍ය උනේ කොහොමද අනිත්‍ය කියන්නේ ඇයි සංකතයක් කියන්නේ ඇයි මොකද්ද සංකත කියන්නේ කොහොමද මේ සංකතයක් උනේ කොහොමද පරිසම්පන්න උනේ කියන මෙන්න මේ ස්වභාවය ඉවසන්නට ඕනේ එහෙනම් මේ ස්වභාවය ඉවසන්නට අපට මේ සම්බන්ධ නිරවකම ප්‍රධාන සාකච්ඡාව දහම් ශ්‍රෝණිය තුළින් ඇති වෙන්නට ඕනේ අන්නේ ඇති වෙන කාරණා කරගෙන ප්‍රායෝගිකව අපේ ජීවිතේට මේ සංස්කාර ඇති වෙනකොට මේ සංස්කාරය ඇති වෙන්නේ කොහොමද කියලා නුවණින් කල්පනා කරන්න ඕනේ මේ මොහොත. අන්න ඒක තමයි ධම්මං ධම් ප්‍රතිපදාව බවට මේ මොහොත සිදුවෙන කාරණාව. යොස්පෘත මනසිකාරය කරනවා තේරුම් ගත්ත කාරණාව දැන් මේ මොහොත කියන ආකාරයේ ප්‍රායෝගිකව ප්‍රතික්‍රියාවකට යන්නේ. අන්න ඒ විදිහට පුරුදු කරනවා නම් ඒක අපිට විදර්ශනාවකට මොකක් වෙනවා අපි තුළ අර සාම්ප්‍රදායික නම් සාකච්ඡාවත් මේ විදිහට ප්‍රවණින් සාකච්ඡාවෙන් ඉවසීමෙන් තේරුම් ගත කාරණාව ප්‍රායෝගිකව මෙහෙම තේරුම් ගන්න උත්සාහ කරනකොටත් මේ හැම කාරණාවම කරගෙනම ප්‍රඥාව වෙනවා ප්‍රඥාව හොඳට වැඩනට පස්සේ මෙන්න මෙහෙම හැදෙන්නේ කියලා ඉරවකම ඇති වෙනවා ඉතින් ඒ නිසා මේක තමයි දෙන්න තියෙන හොඳ උපදේශය අපි මේ ඔය කරගෙන යන වැඩ පිළිවෙල ඇත්තටම කොග්ගලගේ මහත්තයා එහෙමත් ගොඩක් මේ ධර්ම සම්බන්ධයෙන් ගොඩක් කරුණු කතා කරනවානේ. ඉතින් ඒ කරුණු මුල් කරගෙන අපි තව තවත් මේ ධර්මයේ තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ. ඒ වගේම අර විදියට පුරුදු කිරීල්ල ඒ දර්ශනා භාවනාවක් ඒ විදියට පුරුදු කිරීල්ලක් කරනවා නම් අපි දැන් දර්ශනාව කරනවා කියලා අපි දෙක බෙදා කොටස් කර කර බලන කාරණාව ඇත්තම දර්ශනාවක් නෙමෙයි ඒක තමයි පැත්තෙන්නේ. මෙන්න මේ විදිහට දර්ශනාවක්. ඒ කියන්නේ හැදෙන ආකාරය අපි හොයනවා නම් අපිට අපි හොයන්නේ සත්‍ය හොයනවා කියන අදහසින්මයි මෙන්න මේ හොයනකොට අපට ඒ විතර න්‍යාය පදනම් කරගෙනමයි අන්නේ න්‍යාය පදනම් කරගෙන හොයනකොට අපට යම් කිසි මට්ටමකදී මේක වැටෙනවා ඉතින් ඒ වැටීමත් එක්ක අපිට තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙයි. ඒක අපට ප්‍රායෝගිකත්වයක් වෙනවා. එතකොට අපේ හැඟීම පිළිවිච්ච සත්‍ය හිවිල්ලක් නිසා මාර්ගවල ලබ කාගෙල්ලක් නෙමෙයි. සාදු සාදු සයන්වාස ඉතාම හොඳින් අපිට පිළිතුර ලැබුණ සවන්නාස කල්ලාන මිත්‍ර හැමෝටම මේක උපකාරයක් වෙන්නේ නැති මම මේ දේශනාව ටිකක් අද එඩිට් කරන ගොඩක් තියෙනවා එඩිට් කළා මම කැඩිච්ච ඒවා එකතු කළා මම නැවත වෙබ්සයිට් එක ඔස්සේ ලබා දෙනවා කල්ලාන මිත්‍ර නැවත අහන්න පුළුවන් අහන්න මම දන්නවා ඔය කැමති කැමති අහන්න සලසන්න නැවතත් ඉතින් මම එහෙමනම් අද දවසේ වැඩසටහන ඉවර කරන්න ඉතාලම ගෞරවයෙන් ආරාධනා කරනවා ශ්‍රීමති මහත්මියට ඉන් අනුතුරු සේමස් මහත්මයාගේ අනුතුරු පොපුලේ මහත්මිය අපි නැවතත් ගෞරවනීය ස්වාමීන් වහන්සේටම යොමු යමු ප්‍රතිතරන් උමා කරන්න. හොඳයි ශ්‍රීමති මහත්මිය ඔබතුමිය දෙන්න. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සුන්දරගේ මැතිතුමාගෙන් අවසරයි. සාවන්ත සිසිදස්ස ජාත්‍යන්තර දහම් සේවාවේ කල්යාණ මිතුරු මිතුරු වෙනුවෙන් අද දිනේ ඔබ වහන්සේ මේ මෙතුමත් අපට ලබා දුන්නා වූ ධර්ම අවබෝධය පිළිබඳව පුණ්‍ය අනුමෝදනා කරන්නයි සූදානම් වන්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ උදේ අපි මේ පාලි පන්තියකට ඉඳලයි ධර්ම දේශනාවට අතරමඟදී සම්බන්ධ වුණේ නමුත් බොහෝ දේවල් බොහෝ කරුණු අපට වැටහෙන ආකාරයට පැහැදිලිුණා හුඟක් වැදගත් කරුණු ඒ ගැන සවනට සුසිලස කල්යාණ මිත්‍ර මිත්‍රි මණ්ඩලය වෙනුවෙනුත් අප ධර්මයේ ශ්‍රවණය කරන මින් අපමත්තේ ධර්මය අහන සියලුම කල්යාණ මිත්‍ර මිත්‍රයන්ව ඔබ වහන්සේට අප්‍රමාණ කෘතවේදීව පාද නමස්කාර පූර්වකව පුණ්‍යානුමෝදනා කරනවා ඔබ වහන්සේට මෙලොව වශයෙන් ආයු අන්න සබබල ප්‍රඥා වැඩේවා ඔබ වහන්සේ පතන ආකාරයෙන් ඊටා සෝපහසෙන් පාරමී පුරාගෙන නිර්වාණ අවබෝධය දක්වා සුවපහසෙන් ය아가න්න මේ සියලු පින් හේතු වේවා වාසනාව වේවා ඔබ වහන්සේගේ ආචාර්යයන් වහන්සේලාට මවුද මව්පියන් ඇතුළු නෑදෑයින්ටත් මේ සියලු පින් අනුමෝදන් වීමෙන් සුගතියෙන් සුගතියටපත් වී උතුම් වූ නිර්වාණ අවබෝධයට සෝතහත්වෙන්පත් වේවා අපිට බොහෝ කාලයක් තිස්සේ මේ ආකාරයට මේ ධර්ම ධර්ම සාකච්ඡාවලට සහභාගී වෙමින් අපිට විවිධ ආකාරයෙන් නුවණ මෙහෙවන්න මානසිකාරය මෙහෙවන්න අපට විශාල වශයෙන් උපකාර කරන මහාචාර්ය පොග්ගලගේ මැතිතුමාටත් নমස්කාර පූර්වකව පුණ්‍යානුමෝදනා කරනවා ඔබතුමාටත් එසේම ආයුර්ණ සතබල ප්‍රඥා ලැබේවා ඉතා සිය පහසෙන් සතන බෝධියකින් නිර්වාණ අවබෝධයටපත් වේවා ඔබතුමාගේ මෞද මෞතිය ගුරු උපාධ්‍යයන් වහන්සේලා ඇතුළු සෑම සියලු දෙනාටත් මේ සියලු පින් බලෙන් ඒ ආකාරයටම සිය පහසෙන් මාර්ගඵල නිවන් අවබෝධ වේවා අපට මේ තාක් අවුරුදු 20කට ආසන්න කාලයක් මේ ආකාරයට ජාත්‍යන්තර වශයෙන් මේ දහම් දැනුම ලබා දෙමින් තමන්ගේ ධනය සමය කාලය කැප කරමින් කරන මහත් වූ ශාසනික සේවාව වෙනුවෙන් අපේ කල්යාණ මිත්‍ර ආචාර්ය දලුවත් මහත්මාන්ට ඉතාම කුතරේදීව හදපත්ලෙන්ම පුණ්‍යානුමෝදනා කරනවා මේ කරන සියලු කුසල් බලයෙන් ඔබතුමා නිදුක් නිරෝගී සුවපත් වේවා කරන කියන දේ චේත් ප්‍රතිකාර සහ ඒ කාන්තෙම සාර්ථක වෙලා නිදුක් නිරෝගී සුවපත්ව සුවපහසුවෙන් මේ ධර්ම මාර්ගයේ ගිහිල්ලා මඟඵල නිවන් අවබෝධ කරගන්න ලැබේවා ඔබතුමාගේ පවුලේ සැමටත් දෙවෝපිය නෑදෑ හිත මිතුරන් සෑම සියලු දෙනාටත් මේ සියලු පින් වලින් උතුම් වූ නිර්වාණ අවබෝධයට සුවපහසු වෙනපත් වේවා ඒ වගේම අපට නන්නයිරින් උපකාර කරන කල්යාණ මිතුරු මිත්‍රයන්ටත් මේ ධර්ම දේශනාවලට ධර්ම සාකච්ඡාවලට සම්බන්ධ වෙමින් අදහස් තමන්ගේ භාවනාමය අදහස් තමන්ගේ පළපුරුදු අප අතර බෙදා දෙන සියලුම කල්යාණ මිතුරු මිත්‍රයන්ටත් මතුමත්යේ මේ ධර්ම දේශනා අසා නිර්වාණ මාර්ගයට පත්වන සියලුම කල්යාණ මිතුරු මිත්‍රයන්ටත් අප්‍රමාණ සුපවේදීව පුණ්‍යානුමෝදනා කරනවා මේ වගේ දහම් වැඩසටහනක් සාර්ථකව පවත්වාගෙන යන්න ඔබතුමන්ලාගේ සේවය ඉතාම අවශ්‍යයි ඉතාම වැදගත් කියලා මගේ අදහස. ඒ අනුව අප සෑම සියලුම දෙනාට ගෞරවනීය ස්වාමීන් වහන්සේ පොඩ්ඩලගේ මෙතුමා දලුවත් මහත්මයා ඇතුළු සෑම සියලුම දෙනාට නිවන් දක්නා ජාති දක්වා සද්ධර්ම ශ්‍රවණය කරන කල්යාණ මිත්‍යාශ්‍රය පමණක්ම ලැබෙන සුගති භූමිවලම උපදීන ඉතා සුවපහසුවෙන් මේ නිර්වාණ අවබෝධය ලබා ගන්න හේතු වේවා වාසනාව වේවා සෑම දිනාටම පෙරවන් සරණයි සාදු සාදු ශ්‍රීමති මාත්මිය ගෞරවනීය ශාන්වාසේ අපත් සමග එක්සත් රාජධානී ගණ එකතු වෙන හිතවතියක් ශ්‍රීමති මාත්මිය ඉතින් ශ්‍රීමති මාත්මිය අපි ඔබතුමියටත් ඔබතුමිය ප්‍රාර්ථනා කරන බෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්මයේ පූර්ණ වශයෙන් අවබෝධ කරගන්න හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම ඔබ වහන්සේට මෙන්නම් අද අද දේශනාව නිමා කරන්න. නමුත් මම මේක අවස්ථාවක් කරගන්නවා ස්වාමීන් වහන්සේ. අපේ අනුකම්පාවෙන් ස්වාමීන් වහන්සේ නැවත නැවතත් අපත් සමග එකතු වෙන්න ඔගලගේ මහත්මයා මාර්ගයෙන් අපිට දැනගන්න පුළුවන් වෙයි හැකි දින යන්නේ එහෙම අපි හැමදාම සතිය මේ වැඩසටහන පවත්වන බව මතක් කරනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට හැකි දිනයකදී බ්‍රහස්පතින්දා දවසේ හැර බොහෝ විට මොකද බ්‍රහස්පතින්දා දවස අපි කෞද්‍රෝගින් ස්වාමීන් වහන්සේ කෙනෙකුට වෙන් කළ තියෙන නිසා අනිත් දිනන්නේ අපිට වාසේ හැකි දවසක යොදා ගන්න සූදානම් ස්වාමීන් වහන්සේ. හොඳයි කෞද්‍රෝගින් ස්වාමීන් වහන්සේට මෙන්න මම සාකච්ඡා කරන්න කරා. තෙරුවන් සරණයි. ඇත්තරම මේ විදිහට ධර්ම සාකච්ඡාවක් කිරීම තමයි සතුට වෙනවා. ඒ වගේම තමයි තව තවත් මේ ධර්මයේ අහන්න, ධර්ම ශ්‍රවණය කරන්න, ධර්ම සාකච්ඡා කරන්න ඒ වගේම අපි ධර්මයේ හැම මොහොතකම අහනකොට ස්වාධීන මනසකින් ඒ කියන්නේ අපි විවෘත මනසකින් මේ ධර්මය අහන්න ඕනේ අහලා ධර්මය විමසන්නට ඕනේ අපි ඒක හොඳට මතක තියාගන්න ඕනේ කිසිම කොට වෙච්ච රාමුකිතරව මේ මේ මේ දේශනාවම අපි තේරුම් අරගෙන දේශනාවටම කර කරමින් ඒ විදිහට ධර්මය අහුවොත් අපිට නෝනින් විමසලා මේක තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් මේ විදිහට කල්යාණ මිත්‍යයන් එකතු වෙලා මේ ධර්ම සාකච්ඡා කරමින් ධර්ම ශ්‍රවණය කරමින් එන්න මේ සියලු දෙනාටම මමත් ආශිර්වාද කරනවා පුණ්‍යානුමෝදනා කරනවා තව තවත් මේ විදිහටම ධර්මය ශ්‍රවණය කරමින් සාකච්ඡා කරමින් තමන්ගේ ජීවිතයට මේ ධර්මයේ වටහා ගන්නට දුක පිළිසින් දකින්නට ඒ වගේම දුක් සමුදය සාධකලෙස් සත්‍යයක් බව අත්දකින්නට නිරෝධේ ශාස්ත්‍රයක් පිළිබඳ සත්‍යයක් බව අත්දකින්නට මඟ වැඩි සත්‍යයක් බව අත්දකින්නට ඒ වගේම දුක පිළිසින් දැකලා නිරෝධය සාක්ෂාත් කරලා සමුදය ප්‍රහාණය කරලා මඟ සම්පූර්ණ කරලා නිවීම සාක්ෂාත් කරගන්නට මේ පස්තරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන්ද ඔබ සියලු දෙනාටමත් උපකාරයක් වේවා කියලා මම පුණ්‍යවන්ත මොහොතකට කරමින් ආශිර්වාද කරනවා. පෙරවන් සරණයි. සාදු සාදු සාදු සාදු සීලවන්තං ගුණවන්තං පුණ්‍යක්කෙත්තං අනුත්තර සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි හැමදාටම mm-hmm.